ගරු ස්වාමීන් වහන්සේ සන්නාව පරිච්ඡේදපාදී කොතනින් හෝ එන්න පුළුවන්. මේ වැඩසටහන පටන් ගත්ත දවසේ ඉඳලා වහන්සේ තේරුම් කළ දෙන්න උත්සාහ කළේ ඒකයි. නගිත් මගේ තකතිරුකම නිසා දෝ මට තේරෙන්නේ නැත්තේ මේකයි. ඔබාන්තේ කන්නාන් මේ මේ සන්නාව අවිද්‍යාවට සංඛාරවලට විඥානයේ නාම රූප වලට සම්බන්ධ කරලා සාරාංශයක් ඇති ඉදිරිපත් කළොත් යහපතයි. ඒ වගේම මේ Nirodhe අවිද්‍යාව නැති තැන තණ්හාව නැද්ද? එවනත තණ්හාව නැත්නම් අවිද්‍යාව නැද්ද? පටිසම්පාදේ කටිපාඩමින් ගිරවික් වගේ කියනවා විනා. ඒ අවබෝධය ගැන මට බින්දුවක් බින්දුවෙන් පහළ ඍණ தත්ත්වයේ සිටින බව වැඩිදුර සඳහන් කරන හැමති. අපි බැතිල් මාත්‍ය. ඉතින් කතෝලිකයෙක් වශයෙන් ඕල් මට බැතිල් මාත්‍ය මට ලේකුවා මාත්‍ය කතෝලිකයෙක් කියලා. කතෝලිකයන් මොන පටිච්චසමුප්පාද? ඔයතිකවත් ඇති. හැබැයි මේ පටිච්චසමුපාදේ තණ්හා පටිච්චසමුප්පාදේ කොතනින් හෝ එන්න පුළුවන් කියලා නෑ. අවිජ්ජාපත්‍ය සංකාර සංකාරපත්‍ය විඥාන විඥානපත්‍ය නාම රූප නාමපත්‍ය සලආයතන සලආයතන පත්‍ය පස්ස පස්සපත්‍ය වේදනා වේදනාපත්‍ය තණ්හා. ඒක නිසා මේක පුරුක් 12ක දංගලක් කියලා නේද? වේදනාපච්චය තණ්හා කියන පුරුකෙන් තමයි කඩේ කියන්නේ. මේක වේදනාපච්චය පඤ්ඤා කරගන්න කියලා කියන්නේ. ඒ කොහොමද? චක්කුංචපච්ච රූපේච උපජ්ජති චක්කු විඥාන නෑ. චක්කුණා රූපං දිශා උපජ්ජති මනාපං උපජ්ජති අමනාපං කියලා ඉන්දිය සංග සූත්‍රයේ සඳහන් කර තියෙනවා. ඈත රූපයක් දකිනකොටම ඒක හරි ලොකු දැක්මක් නම් ඒ දැක්ම තුළ අනිවාර්යයෙන් මේක දැක්කා හොඳයි දැක්කා නරකයි කියලා රූපයත් එක්කම මනාපමනාප පහල වෙනවා. එක ප්‍රශ්නයක් අපි මෙතන ඉස්ස ගන්න ඕනේ. මන අපිට තණ්හාව කියනවා. අමන අපිට තණ්හාව කියනවා. මේක සංසාරේ බැඳෙන්නේ එකක් එකම හේතුව තණ්හාව. නමුත් මෙතන පේනවා රූපයක් දක්නකොට තණ්හාව විතරක් නෙවෙයි උපදින්නේ මනාපමනාප දෙක උපදිනවා. අපි අත්වාචාර්ය වහන්සලා මේක විසඳන්නේ කොහොමද ඒකත් හරියි. ඒක විද්‍යක උනන්දුකාරකයි අපිට යමක අමනාපයක් පහළ වෙන්නේ ඊට වැඩිය හොඳ දෙයක් කරේ යති තණ්හාව නිසා. එන්නට ඉස්ලාම යමක් දක්නොත් අපිට අමනාපමනාප පහළ වෙන්නේ නැහැ මොකද ඒ වස්තු ඉස්ලාම දකින්න. යමක් දකින්නකොට අපිට එපා නදකින් කියලා හිතෙන්නේ ඊට වැඩිය වෙන හොඳ එකක් ගැන තියෙන තණ්හාව නිසා. ඒ නිසා ආසාවාවත් තණ්හාව තරහව ආවත් ඊට වඩා හොඳ දෙයක් කළ යුතු තණ්හාව. සතණ්හාවගේම හේවනල්ල තමයි පටිගය කියලා ඉන්නේ. මේකට කියන්නේ තණ්හාවගේ වංචනික ස්වභාවයක් කියලා. පටිගය කියලා කියන්නේ තණ්හාවේම වංචනික ස්වභාවයක්. ඒ කියන්නේ රයිගමයි ගම්පලයි වගේ මෙතන දෙන්නෙක් වගේ වැඩ කරාට දෙන්නම එකතුල රැයට හොල්පක් කරනවා. දවල් වරුවේ ගන්නවා. දවල් වරුවේ තිස්සේම රයිගමයි ගම්පලයි වෙන්නේ දකින්නකොට මරා ගන්නවා. අන්තිමට බලනකොට දෙන්න එකතු වෙලා රැගෙන හොරකම් කරනවා. ඉතින් කවුරක්වත් හිතන්නේ මේ දෙන්න එකතු වෙලා හොරකම් කරයි කියලා. මොකද දවස් 30ම ගහනවා. කොහොම හරි පරිණාමයක් පළය වගේ මේ තණ්හාවයි ද්වේෂයයි දවල් 30 අපිට පෙන්වන්නට ගහ ගන්නවයි කියලා දෙන්නම කරන්නේ සංසාරෙට බන්නේ. නමුත් ඒක ඒකෙන් තීරණ අරගෙන තණ්හාව නිසා නැහැ. දැකීම නිසා හොඳ නරක දෙක පහළ වෙනකොට ඒ දකින්න හොඳ දේ ලං කරන්න හෝන නරක දේ ඈඩ් කරන්න අපි ව්‍යාවෘත වෙනවා වෙනුවට මේ දැකීම නිසා තණ්හාව හෝ ආසාව පහළ වුණා කියලා ප්‍රඥාව පහළ වුණා. මම මෙතන රූප බල බල දරද්දා හිතේ මම එක පාඩක රූපන්තන්ට ආවා. එනවත් එක්කම මට මේක වේවා මේක නොවේවා කියලා මේ ප්‍රසාද අප්‍රසාද මනාප මනාප පහල වෙනකොටම <clears throat> මේක ඇහි පහල වුනේ කනේ නෙවෙයි නාසයේ නෙවෙයි දිවේ නෙවෙයි කයේ නෙවෙයි මේ රූපේ දැකීම නිසා මට දැන් මනාප මනාප පහල වුණා මේ මනාපේතෝ අමනාපේත දාස නොවි මට දැන් මනාපේ පහල වුණා කියලා දැනගන්න පුළුවන්කම කියනවනම් අපි කියනවා ඒ නිසා මේ තණ්හාව නිසා පහල වෙන්න තිබුණු මේ ස්පර්ශය නිසා පහළ වෙන සුළු තණ්හා වෙනකොට ස්පර්ශය නිසා වෙට ප්‍රඥාව පහළ කරගන්නවා. සපච්ච මේ මේ වේදනාව නිසා ඇති වෙන්න පුළුවන් තණ්හා වෙනකොට වේදනාව නිසා වේදනාව තිබුණා වේදනාව නිසා මට තණ්හාව ඇති වුණා කියලා දැනුව පහළ කරන්න පුළුවන් මෙන්න මේ භාවනා ක්‍රමයේ බුරුමේ බුරුස් කරලා කියනවා මොහොගොප් භාවනා ක්‍රමය කියලා ඒ පටිච්ච සමුප්පාදයමයි සම්පූර්ණයෙන්ම උගන්වන්නේ මොහොගොප් සයිඩෝ කියන්නේ තණ්හා වේදනාපච්චය තණ්හාගෙන් තන වේදනාපච්චය පඤ්ඤා කරන්නේ. එන්න එන වේදනාවක් හැම විදීමක්ම සැප දුක හැම දැකීම ගඳ රස බැලීම හැම වේදනාවක් වෙනකොට එතන එතන එතන එතන එතන එතන හිත මේවල මේ අනුවමට තරහක් දාවේ ආසාවක් දාන කියන එක අල්ලගෙන අල්ලගෙන ගියොත් හැම එකම අල්ලන්න බෑ මොකද ඒක තැනකදී හරි අල්ලගත්තට පස්සේ අපිට තේරෙයි කැටයයි තියෙන්නේ වේදනාපච්චය තණ්හා වේදනාපච්චය පඤ්ඤා එතකොට මේ පළවෙනි ප්‍රකාශයේ අනුව තකතිරුයි කියලා තියෙනවා. පළවෙනි ප්‍රකාශ කර දෙන්නේ තණ්හා පටිච්චසමුපාදයේ කොතනින් හෝ එන්න පුළුවන් කියලා. තණ්හා වෙන්නේ අතර වේදනා පච්චා තණ්හා. අනිත් තැන් වලින් එන්නේ නැහැ. මේ වැඩසටහනේදී පටන් ගත්ත දවසේ ඉඳලා ඔබ වහන්සේ තේරුම් කරලා දෙන්න උත්සාහ කළේත් ඒකයි. නමුත් මගේ තකතිරුකම නිසා දෝ මම හයියෙන් කියනවා ඒක මොකද හරිය කැමති වචනයක් ඕක. තකතිරුකම කියන්නේ මයිලකට නිතර තියෙන ඉඳන් මම බොහොම ආදරෙන් මතක් කරනවා. මගේ තකතිරුකම නිසා දෝ මට තේරෙන්නේ නැත්තේ මේකයි ඔබ වහන්සේ කර්ණාවෙන් මේ තණ්හාව අවිද්‍යාවට සංඛාර වලට විඥාණයට නාම රූප වලට සම්බන්ධ කරලා සාරාංශයක් ඇටි ඉදිරිපත් කළොත් යහපතයි. ඒ කියන්නේ අවිද්‍යාවයි තණ්හාවයි දෙකේ සම්බන්ධකම් පෙන්වන්නේ මෙහෙම අවිද්‍යාව දුර තියෙන හතුරා තණ්හාව ළඟ තියෙන හතුරා තණ්හාවෙන් තමයි වැඩේ කරන්නේ නමුත් ඒක නිකන් චිත්‍රපට ශාලාවක නම් චිත්‍රපටිය දකින්න අන්ධකාරය තියෙනවා නැත්නම් චිත්‍රපටිය පෙන්වනවා ඒ චිත්‍රපටිය මේ මේ චිත්‍රපටියක තමයි ගොඩක් වෙන්නේ මේ සාමාන්‍ය ටීවී කැමරාවක ඒක කියන්නේ ටීවී එක බලනකොට ලයිට් එක දාගන්න කියලා කියන්නේ. ඒ අන්ධකාරයේ තමයි අර ආලෝකයේ සහ අන්ධකාරයේ විදගෙන විදගෙන යනකොට දිගට ආලෝකයක් තියෙන වගේ පේන්න ඇහි පවතින අපේ දෘෂ්ටියේ පැවැත්ම කියලා එකක් මන්දන එකට ඉංග්‍රීසියෙන් කොහොමද කියන්නේ. එකක් මේම කඩ කඩ පෙන්නුවාට පස්සේ ඉස්සල්ලා එකේ පුංචි පැවැත්මක් දිගට පවතිනවා මේ ඇහි යස්ති සෛල සහ කේතු සෛල අතර මාරු වෙනකොට ඒක නිකන් දිගට කියනවා වගේ කියන්නේ මේකක් උගන්වනවා මම හිතන්නේ ෆිසික්ස් වල මේ මතකද කියන්නේ. දෘෂ්ටි පැවැත්ම කියලා උකට කියන්නේ. ඒ දෘෂ්ටි පැවැත්ම නිසා ආලෝකය දීලා ඊට පස්සේ අකාත් අන්ධකාරය දීලා ආය ආලෝකයක් දීපම අපිට පේන්නේ දිගට ආලෝකෙම තියෙනවා. රිදී තිරේ පේනවා. නම් ප්‍රොජෙක්ටර් එක වැළුවොත් ඕන කෙනෙකුට තේරෙයි චිත්‍රපටියක් බලනකොට 150 අන්ධකාරය ඉන්නේ. පේන්නේ අපිට වෙන්නේ දිගටම චිත්‍රපටිය යනවා වගේ. අන්න ඒ වගේ එකින් එකට එකින් එකට එක ආලෝකයක් දීලා ඊට පස්සේ අන්ධකාරය විහිදලා ආය අන්ධකාරය දෙනවා දෙක ගැටලන්නේ තණ්හාව. ඒක සිද්ධ වෙනකොට තිරේ විතරයි ආලෝකයේ තියෙනුන ආත්මසම්බ්‍රකාර තියෙනුනේ ඒක නිකන් අවිද්‍යාව මෙන්න මේ වගේ අර්ථකථනයක් අපිට ඔය කටුකුරුලේ ඥානানন্দ ස්වාමීන් වහන්සේ නිවෙන්නේ නිවීම දේශනා කරනකොට පෙන්ලා දුනා. මේ දෙන්නේ මේ අන්ධකාරය තුළ තමයි අපිට චිත්‍රපටයේ තේමාවක් රකින්න පුළුවන් වෙන්නේ, රස විඳින්න පුළුවන් වෙන්නේ චිත්‍රපටියේ මේ ගැලී ගන්න අපි එළිය අන්ධකාර බලපෑ ඉන්නකොට චිත්‍රපටසල එකපාරට ආලෝකමත් වුණොත් චිත්‍රපටිය නොපෙනිය. නිසා අවිද්‍යාව සහ තණ්හාව අතර තියෙන අවිද්‍යාව දුර ඉන්න හතුරා තණ්හාව ළඟ ඉන්න හතුරා විදිහට සම්බන්ධක පෙන්නනවා. ඒකට සංස්කාර වල තියෙන සම්බන්ධය පෙන්වන්න තියෙන්නේ අපි මෙතෙක් කල් ඉදිරිපත් කරපු නිදර්ශන අනුව ගත්තොත් අපේ එක පුද්ගලයෙක් කියන්නේ ආයතන හයක්. ඇහිීමේ ආයතන, දැකීමේ ආයතන, ගඳ බැලීමේ ආයතන, රස බැලීමේ ආයතන, පාස ලැබීමේ ආයතන සහ හිතීමේ ආයතන කියලා. මේකෙන් කොයි එකද වෙලාවට වැඩ කරන්න කියන එක කිසිසේත්ම න්‍යායපත්‍රයකට නෙවෙයි වැඩ කරන්නේ. ඕනේ දෙකින් ඕන දෙයකට මාරු වෙන්න පුළුවන්. ඒක පිස්සු අඳුරෙක් වගේ මේ අත්ත අතාරින්නේ අනිත් අත්ත අල්ලලා නෙවෙයි. අත්ත දැක්කම ගමන් නැති මේ අතාරිය ඒක පැන්නේ. අනිත් වගේ එකින් එකට එකින් පැනගෙන යනකොට අපි මේ අවස්ථාවේදී මේ දැකපු රූපෙම නැවත නැවත දැක දැක ඉන්නවද? එහෙම නැත්නම් සබ්දයකට යනවද? ගඳකට යනවද කියලා විනිශ්චය කරන්නේ අපි ඇතුලෙන් ගේන අපේ ජම්ම ගතිය. අපේ තියෙන රුචි අරුචිකම් අනුව. ඒක අපිට ඉඩ දීලා නෙවෙයි වැඩි කරන්නේ. අපෙන් අහලා ඡන්දයක් අරගෙන නෙවෙයි කරන්නේ. ඒක ආරෙට යනවා. ඒ නිසා මම මේක දැක්කා. ඊගා චිත්තක්ෂණයෙන් මේක දකින්නවද නැත්නම් සද්දයක් අහනවද ගන්න බලනවද රස බලනවද කියලා කියන එක සම්පූර්ණ අපිට දී ඇති දෙයක් නැසක අපිට වෙනස් කරන්න පුළුවන් දෙයක් නෑ. එහෙම නැත්නම් කියනවා න්‍යාය පත්‍රයක නෙවෙයි වැඩ කරන්නේ. ඒ නිසා අපි හිතුව මේක දැකපු එකේ දෙවෙනි සැරේට අපි පරිභාෂිත ශබ්දමාලාවෙන් කියනවනම් මේ මේ ඇහිම චිත්ත වීර්යයක් පහළ වෙනවා. එහෙම නැත්නම් චක්කු විඥාන චිත්ත වීර්යම පහළ වෙනවා කියලා. මේ එක සැරයක් දැකපු එක නැවත නැවත චිත්ත වීර්ය පහළ කරන්නේ මේක පිළිබඳව යටිහිතේ තියෙන ආසාවක් නිසා තමයි. අන්න ඒ වෙලාවේදී රූප ශබ්ද නොබලන්ඩ ගඳ නොබලන්ඩ රස නොබලන්න පහස නොබලන්න මේක සංස්කරණය කරලා දෙන්නේ මේක දැක්කොත් හොඳයි කියන තෘෂ්ණාවම තමයි. ඒ නිසා ඒ තෘෂ්ණාවෙන් කරන වැඩක් මගෙන් නෙවෙයි ඒ ඒ සයිසික ධර්මයෙන් කරන නිසා ඒකට සුදුසු විදියට පරිසරය සකස් කරලා දෙනවා. ශබ්ද අහන්න හිත දෙන්නේ නැහැ. ගඳ බලන්න දෙන්නේ, රස බලන්න දෙන්නේ, හිතන්න දෙන්නේ මේකටම යොදව යොදවා කියන්නේ. මේක යම් කිසි වෙලාවක ඇති කියලා හිතච්චාම අපි ඒක අතහැරලා ගඳ බලන තැනකට. ගඳ බලන තැනකට යන්නේ ඒ වෙලාවේ මේකේ ඇරලා තියෙද්දි මේ කැම ඇති මම දැන් මේ කැමට යනවා කියලා වගේ ඉන්ද්‍රංගෙන් ඉදරන්න මාරු කරන්නේ වැඩ කරන අපේ ඒ කියන්නේ inbuilt රට් එකක් දිගේ තමයි දුවන්නේ. මේ අපි ළඟ තියෙනවා මේක නැත්තම් මම ඊගාවට යනවා කියලා ඒක මේ අපිට කියලා ඇවිල්ලා මම දැන් යන්න හලෝ ටටා කියලා යන්නේ නැහැ. මේකෙන් ගත්තා ඒකට ගන්න එකක පිස්සුවන්තකම වැඩ කරා. ඒ නිසා මේ සංස්කරණයට ලනුව දෙන්නේ සංස්කරණයට උසිගැන්වීම කරන්නේ යටි හිතේ තියෙන මේ තණ්හා තෙතමනේ තමයි. ඒක සාමාන්‍යයෙන් දැක්කත් ඒක මම කියාගන්නේ. ඒ වගේම ඕගොල්ලෝ හිතපුවාගේ මේ කියන්නේ දෙයනාසික මනාපේ නැත්තම් දෙයනාසික තීන්දුව කියලා. ඉතින් ඒකට බොහොම ගෞරවයෙන් සලකනවා. උන්ලට වැඩි අපිට කරන්න දෙයක් නැහැ. සර්ව බලධාරී omnipotent omnipresent එයා කරන දේ කියලා බාර ගන්න. සර්වඥාන්සේ කිව්වා ඔබ බැලුවට ඔබ බලන්න බෑ. බැලුවට ඔබ කියන්නේ නැහැ නමුත් කිල්ලෝරක් නැතුව දිගට බලන්න බලන්න බලන්න බලන්න බලයන් ඒක උඹට තේරෙයි. ඇයි මේ සද්ධාහන වෙනකොට ගන්න බලන්න යන්නේ? ඇයි සද්ධාහනකට සද්දෙම දිගේ යන්නේ? යටින් මොකද්ද අර නූලක මැස්මක බොබින් එකේ නූල වැටෙන හැටදී. යට ඉඳලා කොක්ක ගහන්නේ. ඒ යටි ඉඳලා කොක්කක් වදින. මේක මගේ කියා ගන්න බෑ මොකද මගේ වශයේ පවත්තක් නැති නිසා. මගේ නොවෙන්නෙත් නොවේ මොකද මගේම චෛතසිකයක් නිසා. ඒ නිසා අපි මෙතන ඕන වෙලාවක මේකට ද්වේෂ කරන්න පුළුවන් මේකට ප්‍රේම කරන්න පුළුවන් නමුත් දෙකෙන්වත් අපි තැනට යන්නේ අපිට ඕන වෙන විද්‍යාත්මක ඇසක් මේක වෙනකොට ලේ පිට අස්පනා පිට අත් පිට අල්ලන්න ඒ නිසා දකින්න දෙහි වර්ණයට ගන්ධයට හැඩයට රසයට මත් වුණොත් යාන්ත්‍රණය ලෝටල යනවා යාන්ත්‍රණය බැලුවොත් මේක හැඩේ වර්ණයට අපේ නැතිලා. මේ වෙන්නේ මොකද්ද කියලා බැලුවොත් බලන දේෙන් අපි මත් වෙන්නේ. මත් වුණොත් වෙන හැටි දකින්නේ. ඒක තමයි අද දවල් අර මතක් කරලා කිව්වේ ඕනෙම අංශුවක් ගත්තාම ඒකේ ලකුණු දෙකක් තියෙනවා. ඒකේ වේගය සහ ඒකේ බර කියලා. මේ දෙකේ දෙකම එකවර බලන්න බෑ. වේගයේට අන්තරය හැදුවොත් ඒකේ බර බලන්න බෑ මොකද වේගයෙන් යනකොට වේගය විතරක්මයි බලන්න බර බලන්න. බර බලන්න එක නතර කරුවොත් වේගය කැඩේ. ඒ වගේ අපිට මේක රස විඳින්න ඕනේ නම් මගේ හිතේ රාගය පහළ වෙන හැටි ආසාපාවෙන් දකින්න බෑ. මත් වී යන්නේ. රාගය දැක්කම මේකට රස විඳීමක් එන්න බෑ. ඒ තරම් බොහොම ඍජු සම්බන්ධයක් තියෙන ඒකත් සංස්කාර නැහැ. වෙන හැටි දැක්කට පස්සේ ආය වෙනස් කිරිලක් නැහැ සංස්කාර නැහැ නිසා මේ තෘෂ්ණාව සහ සංස්කාර අතර තියෙන සම්බන්ධයට මම කියන්න බෑ නොකියත් බෑ ඔව් තණ්හාව තියෙන දන්න පටිගි නෑ පටිගි තියෙන තණ්හාව නෑ තණ්හාව එන්නේ බැලු ලැබූ දේ හිතුවපැතු දේ ලැබිච්චාම තණ්හා වෙනවා. හිතුවපැතු දේ නොලැබිච්චාම ඒ වෙනුවට ආපු දෙයට වෛර කරනවා. මේ මේ කාලකන්ණිය නිසා තමයි මට මේකවත් නැතුනේ කියලා <coughs> ආපු කෙනාට වෛර කරනවා. ඒ කියන්නේ වෙනවද්ද අපේක්ෂාවක් තියෙන නිසා තමයි මේක වෛරයක් බවට පත් වෙන්නේ. මොනවා කරනවද දන්නේ නැති කෙනාට කලින් සංඥා නැති කෙනාට වෛර කරන දෙයක් නැහැ. වෛරය තුලින්ම සංඥාව තුලින්මයි දන්න දෙයක් වෙන්න මොන වෛර කරන්නේ? ඒ කියන්නේ ඊට වැඩිය හොඳ දෙයක් පිළිබඳ අපේක්ෂාවක් අපේ තියෙන නිසා. එතකොට සංඛාර වලට විඥාණයට නාම රූප වලට විඥාණයට තියෙන සම්බන්ධතාවය තමයි මේ විඥාණය හරියට ක්‍රියාත්මක කරනවා විඥාණය දන්නවා මේ තමයි නාම මේ තමයි වේදනා මේ තමයි සංඥා මේ තමයි සංස්කාර කියලා යට පේනවා නමුත් ඒවා දකින්නට ඉඩ නොතබා යා ගේම ගෙනියනවා අස්බැද්දේ මොකද ඒකට විඥාණයට තැන නැති වෙන නිසා එයා කැමති නෑ තමන්ගේ මැජික් ෂෝ එකේ ට්‍රික් ටික අහු වෙනවා දකින්න ඒ නිසා මැජික් ෂෝ එක දිගට ගෙනියනවා ඇස් අපි කියන්නේ ඇහැට වැලි ගහලා ඒ නිසා විඥාණයට ඕන නම් විඥාණය තුලින්මයි මේක අල්ලන්න තියෙන්නේ අල්ලනකොට මනුස්සයා පටවෙනවා ඒක නිසා එයා ගේම ගෙනියන්නේ මේ ඇස් බැද්දේ ඒ නිසා විඥානේ මායාකාරයක් විදිහට බැලුවොත් එයා හැම වෙලාවෙදීම මොනම ක්‍රමේ හෝ ඊගාව විරමද අපේක්ෂාවක් ඇති කරමින් තමයි මේ චිත්තක්ෂණය ගත කරන්නේ. ඊගාව මොහොතේදී මම මෙහෙම කරන්න කියලා කියන කෙනා භවනෙට්ටිය කියලා නෙට්ටියක් තියෙනවා. කතාවක ඉවරයක් නැහැ. මේ මැරෙනකොටත් ඊගාවාත්මට කොක්ක ගහගෙන මැරෙනවා. ආන්නේ විදිහට අපේ මේ මොටිවේෂන් එක කියලා කියන්නේ අපි ජීවිතයේ මේ බලාපොරොත්තු කියලා කියන්නේ අපේ ජීවිතයේ අභිමතාර්ථ කියලා කියන්නේ සේරම ඔය ඉස්සරහට ගහ ඉස්සරහට නෙරලා ගිය කොක්කක් තමයි. ඒ කොක්ක අපිට උගන්ලා දෙන්නේ නැතුව හොඳ නෑ ඒක තියෙන්න ඕනේ කියලා. නමුත් ඒකෙන් තමයි ඔය සංසාරේ දිගින් දිගට දිගින් දිගට යන්නේ ඉවරයක් නෑ ඒකේ. ඒක කියනවා හරියට මේ රා දාලා දාලා පුරුදු වෙච්ච රා කලයකට ඒ වෙලාවේ රාකලේ සම්පූර්ණයෙන් මුලින් නැමුවත් අලුතෙන් තෙලිජ දැම්මොත් පැහෙන ගතිය ඉතුරු ඒ රාකලේ මැටිවල අර පැහෙන ගතිය මන්දි කියන. ඒ නිසා අලුතෙන් තෙලිජ දැම්මම පැහෙන වගේ මේක ආසව හැලියක් වගේ අපේක ආසව කියලා කියන්නේ මේක හති නිකන් කියන හත් අවුරුද්දක් පන්න කක්කුසි වල කොච්චර හේතුව සුද්ධ කරන්න බෑනේ. ඒක නිකන් මැටි වලක් නෑ මේක ඒ වගේ හත් අවුරුද්දකට පරණ රක්කුසි වලක්. මේක අනිත් පැත්ත හැරෙව්වා සුද්ධ කරත් ඉවර කරන්න බෑ වැටෙන වැටෙන දේ ගඳ ගස්සන. ජපි කැමති නැති නිසා තමයි එක එක සෙන්ට් යටි පාවිච්චි කරන්නේ. හරි ෂෝක් එහෙම නැත්නම් අපිට ඉන්න බෑ අප්පා. ගඳ. ඒ නිසා සෙන්ට් පාවිච්චි කරන්නේ කොහොමද? එක විදියකට. ඒ තරම්ම මේක අසුචි වලක් වෙන වගේ විඥානය හැම වෙලාවෙදීම ඒ තමන්ගේ පුරුදු ගැට පුරුදු ආශාවල් පුරුදු මති පුරුදු රුචි අරුචිකන් මේ සේරමත් පස්සේ පවත්වාගෙන යනවා. ඒ පවත්වාගෙන යනකොට පෝෂණය ලැබෙන්නේ මේ තණ්හාවටම තමයි. ඒ තණ්හාව අපි සාධාරණීකරණය කරනවා කියනවා නැත්තම් මොකටද වැඩි ජීවත් වෙන්නේ? මොනවටද ජීවත් වෙලා ඇති වැඩි ඒ පරණ මිනිස්සෙක් හිටියලු අවුරුදු 120ක් විතර වයසයිලු. රාහුල දිගයිලු හැරපිටියේ යන්නේ උනට තාම වැඩ කරගෙන ඉන්නවලු. ඉතින් ඊළඟේ ලොක්කට ආමුණාලු ඊළඟ ආයේ සිගරට්නුත් කනවලු මස් මාළුත් කනවලු අරක්කුත් කනවලු සූදුත් කෙලිනවලු ඒත්නුත් කැදිලා ඉස්ත්‍රි දූෂණයක් කරනවා කිල්ලෝරක් නතෝ රස විඳින. ඊට පස්සේ ලෝකවලු බලබන් දරුවා උඹට මේ වෙනකොටත් මේක මේ ජීවිතේ දෙන්න තියෙන ලෙඩේ සේරම ඇති කරගෙන නාස්ති කරගෙන තියෙන මම බලපන් අවුරුදු 120ක් හිටියා. මම සිගරට් එකක් පීනවා. මස් මාළු කාලා නැහැ. විවාහ ජීවිතේ පමණ ඉන්නේ හට මොනක්වත් නැහැ. මම ගොය නරකට ඒක නිසා ලොක්ක පොඩි ගන්න මොකද ලොක්කම අවුරුදු 20ක් ඉඳලා කියලා හුවා ඊමිට නරකයි මම මේ කරටි කොල්ල අවුරුදු දෙකේ මැරෙන්නේ අන්න ඒ වගේ අපිට පේන්නේ මේක ඉන්නවනේ අනික් කට්ටිය කරන ටික කරපුවා ඒක නරකද හොඳද සාධාරණ සද්ද මේක නෙවෙයි ප්‍රශ්නේ අන්න ඒ වගේ අපි සාධාරණීකරණය කරන්නේ අනුන්ට එකමින්ම Tamanට එකමින්ම තමයි. සවල් කෙනෙක් ගිහින් රෑ දඟල් මින්මක් තියෙනවා. ඒකේ ඒ චපලකම පේන අපිට chance එකක් දීපුවා. ඕනෙම ඕනෙම සුද්ධවන්තිකට පොඩි අවස්ථාවක් දෙන්න බලන්න ඒකට පේනවා. ඇක්චුලි නයා එළියට උදුදා. ඒක වළක්වන්න බෑ කාටවත්. නැත්නම් අපි ජීවත් වෙලා වැඩක් නැහැ. ඒ ජීවත් වීම සඳහා සාධාරණීකරණය කරන්න අපි කරන හැම වැරද්දක්ම අපි සාධාරණීකරණය කරනවා. අල්ලපු ගෙදර මනුස්සයා කෙරුවොත් උන් මරන්න ඕන, හැම ගහන්න ඕන, එල්ලුම් මරන්න ඕන, ඔක්කොම කරන්න ඕන. ඌගේ වැරද්ද. මගේ වැරද්ද සමාව ජීවිතක් කියලා මේ ලස්සනට විඥානේ මේක ඔප කරලා පෙන්නකොහම අපිට පේන්නේ ලෝකේ සාධාරණයක් තියෙනවා සාධාරණේ කරන්න පුළුවන් සාධාරණ යුක්තියක් තියෙනවා මේ අනික් කට්ටිය මට මං කියන දේ අහන්න නැති නේද ප්‍රශ්න දෙන්නේ නැත්තම් මං කියන දේ අහනවා මේක টොප් එකට ලෝකේ හදන්න පුළුවන් කියලා අපි හිතන්නේ ඉතින් අපිට ඉස්සෙල්ලා මැරිච්ච කට්ටියත් එහෙම ඉඳලා තමයි මැරෙන්නේ අපෙන් පස්සේ ඉන්න කට්ටියත් ඕක කියලා තමයි මැරෙන්නේ ඒකේ මේ විඥානයේ සෙල්ලම දිහා බලනකොට අපි ඇත්තටම පහඳින්නේ කාටද? අපි කාටද කඹරන්නේ කියලා බැලුවොත් හරිම බංකොලොත් ජීවිතයක් තියෙනවා. නමුත් මේ මේ පහඳින්නේ මේ මැජික් කාර්යයටම විඥානද කියලා බුදුරජාණන්සේ අපිට කියලා දීලා තියෙනවා අපිට හිතෙනවා අර අල්ලන්න මේක අනේක ಜಾති සංසාරං සද්ධා විස්සංග නිබ්බිසංඝහකාරංග වේ සන්තෝ දුක්ඛා ಜಾති පුනප්පුණං කියලා බුදුන් කියන්නේ මම ඇවිද්ද සංසාරේ මේකව අල්ලන්නේ මේ ගේ හදන එක අල්ලන්න. මම අද දැක්කා ඊට පස්සේ උඹට සෙල්ලම් කරන්න බෑ කියලා. එතකොට අපිට තියෙනවා ජීවිතයේ ආධ්‍යාත්මික අභිමතාවය. මේ ගැටි ගහන එක අල්ලන්න මේ මේ කොහෙන්ද මම මේ පහඳින්නේ කොහොමද මම මේ කරත් බැඳගත්තු ගොනෙක් වගේ මේ බර අදින්නේ මොකටද කියලා අල්ලන්න ওই විඥානයේ තියෙන මේ මායාකාරී ස්වરૂපය අල්ලන්න. ඉතින් නාම රූප කියන එකත් විඥානය කියන එකත් බොහොම අමාරු සියුම් කරුණු. නමුත් මම මේ මගේ තියෙන තකතිරුකමට තමයි මම මේ ටිකක් ඉදිරිපත් කළේ. තේරුණාද? පුදුමයි හැබැයි තේරෙන එක. එතකොට ඉදිරිපත් කළ ඒ වගේම එහි Nirodhe අවිද්‍යාව නැත්තන තණ්හාව නැද්ද? එහෙම නැතුව තණ්හාව නැත්තන අවිද්‍යාව දෙන්නට දෙන්න නැතුව දෙන්න ඉන්නවනම් දෙන්නම ඉන්න දෙන්න නැත්තම් දෙන්නම නැහැ. අවිජ්ජා තණ්හා දෙක ඒ තරම්ම අතිනත දීගෙන ෂේක් හෑන්ඩ් කරගෙන වැඩ කරනවා. පටිසම්පාදේ කටපාඩමින් ගිරේක වගේ කියනවා විනා ඒ අවබෝධය ගැන මම බින්දුවක් බින්දුවේ පාද ඍණ தත්වයේ සිටින බව වැඩිදුර සඳහන් කරා. මේක තමයි ලොකුම පඬිතකම. මෝඩකම ප්‍රමාණි දන්නවා. මම මෝඩෙක් බව දන්නවනේ ඊට වැඩිය පඬිතකමක් නැහැ. කවුරු හරි හිතනනම් මම පඬිතයි කියලා ඒ වගේ මෝඩකමකුත් නැහැ. සසර්වඥාන්සේ කියලා හතර જાතියක් ලෝකේ ඉන්නවා. පඬිතෝ ඉන්නවා පඬිත බව දන්නවා. තව පඬිතෝ ඉන්නවා පඬිත බව නොදන්නවා. තව මෝඩයෝ ඉන්නවා මෝඩ බව දන්නේ. මෝඩයෝ ඉන්නවා පඬිතෝ කියලා හිතන්නේ. ඒකදී පඬිතකම දන්න පඬිත තමයි සරුවත් කරනවා. ඉතින් නම්බර 1. ඊගාවට මෝඩකම දන්න මෝඩයා තමයි 2. තම මෝඩ බව දන්නවා. ඊට පස්සේ තියෙන කට්ටිය හොදලා කොට ගන්න බැරි ලෙඩක් තියෙන කට්ටිය. ඒකට බුදුහාමුදුරු උනන්දු වෙන්නේ නැහැ. නිසා අපිට තියෙන්නේ අහං ඥානාමි භගවා ඥානාත්. මට තේරෙන්නේ භාග්‍යතුන් වහන්සේට වැටෙනවා කියලා ගියාම කිසිම නින්දාවක් අපිට නැහැ. නිසා නොදන්න බව දන්නවනම් ඒ වසර හරි ලේසි අවිද්‍යාව ප්‍රමාණ තේරුම් ගන්න. කවදාකවත් ආම් පෙන්වන්න යන්නේ නැහැ, අඳුර පාන්න යන්නේ නැහැ. අපිට තියෙන්නේ කවුරු හරි හිඟා ගන්න මිනිස්සේ කවුරු හරි දෙදෙනෙක් කරනවා මිසක් මට උණුබත් දීපන් කියයක. මට බුරියානේ හිඟමකට දීපන් කියන්න බෑනේ අපිට. දෙන්නේ කණ එකයි තියෙන්නේ. නිසා සාරිපුත්තු සාන්තිගේ මම වසල දරුවේ පොල් කට්ටකට මිනිඔලු කට්ටකට හිඟාගෙන යන වසල දරුවෙක් වගේ තමයි මම ජීවත් වෙන්නේ. සරුවචනාංශ කිව්වේ මට ළඟට ඥානයක් තියෙන කෙනෙක් ඉන්නවා සාරිපුත්තු තමයි කියලා. ඔව් සාරිපුත්තු සාන්ති කිව්වේ මම ඔලු කට්ටකට පොල් කට්ටකට එළු මේ මේ මිනිඔලු කට්ටක හිඟාගෙන වසල දරුවෙක් වගේ ජීවත් වෙන්නේ. අපිට ඒ අනුබලවල තනක් නැහැ. ඒ කියන්නේ මේ තුච්ච කරන්න හදනව නෙවෙයි. අපි දැනගන්න ඕනේ මේ නොදැනුවත්කම දන්නවනම් ඒ තරම් අපි නිහතමානී වෙනවා දන්නවා කියලා කියනවනම් ඒ කියන්නේ සමීප කරන්න බැරි ඉඩ. ඒ කියන්නේ incurable disease කියලා මම කියන්නේ. මේ අද ඉන්න ඔය පඬිතුක ඔක්කොම දිහා බලනකොට මේ ඒ අර වජිරාරාමේ ඊට පීදාසි ස්වාමීන් වහන්සේගේ තියෙන පොතක් හිතවිලි 100 කියලා. ඒකේ ඉස්සන්සේ ලියලා තියෙනවා මේ පඬිතියෝ සමාජයේ එහෙම ඒ කරති අතිපඬිතියෝ නෑ පඬිතුව සමාජයට මෙහෙ කරදී අතිපඬිතුව සමාජයේ එහෙ මෙහෙ කරති කියලා. ඒ කට්ටිය තමයි අද ඉන්නේ. ස්වාමීන් වහන්සේ මා අපි ඒ ප්‍රශ්නේ කරා ඈ. මේ මේ ආහාරය අපේ සමීපත කියන්නේ තරහ යන එක සමීප සමීපත කියන්නේ මේ ඇත්තටම නොදන්න කෙනෙක් එක්ක කවදාකවත් අපිට තත්ත්වන්නේ. ඒක තීයති සාක්කයක්. නොදන්න දෙයක් එක තරහ යන්නේ. ඒක තරහ යන්නේ කිට්ටුවන්තකම වැඩි වෙන්න තමයි. කිට්ටුවන්ත වැඩි වෙන්න වැඩි වෙන්න මේ මාසයක් කරන දේවල් රුස්සන්නේ නැහැ. ඒක තමයි තියෙන්නේ. ප්‍රේමතෝ ජායති සෝකෝ. අපි යම් විදිහකට ප්‍රේමයක් ඇති කරනවා. ඒක තමයි තරහ වෙන්නේ. අපි කියන්නේ වැඩි සෙනේ දබරටයි කියලා නිකන් සාමාන්‍ය කතාවක්. ඉතින් ඒක බලනකොට පේනවා මේ ඒ දැන් මම කිට්ටුවේ කඳව ගන්නවා මෙයා මගේ කිට්ටුවේ කියලා එයා තුලින් මම ප්‍රතිබිම්බයක් හදන්න හදනවා. එයා මගේ ගෝලයා, එයා මගේ දරුවා කියලා. ඊට පස්සේ ඒ මිනිස්සයා වැඩි වැඩ කරනකොට මගේ ප්‍රතිබිම්බයට මොකද්ද හානියක් වෙනවා. ඒ නිසා මට කිසි අනුකම්පාවක් දෙයට ගහන්න පුළුවන්, බනින්න පුළුවන් මේ සෙල්ලම් කරන්න එන්න එපා. ඔය දැනගනින් මං කවුද කියලා. කියලා කිට්ටුවන්තකම වැඩි වෙන්න වැඩි වෙන්න තමයි ඒක හරි ලස්සනයි. ඒක දිහා බලන ඉන්නකොට මේ ඒ යාන්ත්‍රය දැක්කට පස්සේ ඒක තුල තියෙන හාස්‍යයක් තියෙනවා. තරහ තුල හාස්‍යයක් තියෙනවා. හොඳටම තරහ යන්නේ අපිට කිට්ටුවක් දෙන්නේ තමයි. ඒ කියන්නේ අපි අපි මේ කුඩු ගන්නවා. Tamange දරුවා කුඩු ගන්නවා. නැත්නම් ඇමරිකාවේ දන්නේ නැති පවුලක දරුවෙක් කුඩු ගන්නවා කිව්වොත් ඒ නොදන්න බවලු දරුවා කුඩු ගැහුවට ඒක ඉතින් අපිට එච්චරම තද බල ප්‍රශ්නයක් නෑ. මගේ දරුවා කුඩු ගහනවා නම් ඒක ඉතින් විසන්න බෑ දරන්න බෑ. ඒ නිසා ඒ දුක එන්නේ කිට්ටුවන්තෙන්ගෙම තමයි. ඒ නිසා ඒ අර ධනී ගෝපාල සූත්‍රය. ඒ ඒ ධනී ගෝපාල වැස්ස වෙලාවේ උදම්මන්නවා මට මට ඇති වෙන්න හරක් වෙන නිසා මම කරතුන්ගේ සතුට වෙනවා. ඇති වෙන්න මට ධනෙ තියෙන නිසා මම ඇති වෙන්න ධනෙ මේ සතුට වෙනවා කියලා. බුදුන් කියනවා ඇති වෙන්න හරක් තියෙන නිසා ඇති වෙන්න හරකුන්ගේ දුක් විඳිනවා. ඇති වෙන්න ධනෙ තියෙනක ඇති වෙන්න ධනුගෙන් දුක් විඳිනවා. මට හරකොත් නෑ ධනයක් නෑ නිසා මට දුකක් නෑ. ඒ ඒ ලස්සනට ඒ වචනයෙන්ම කියනවා හරක් ඇත්තෝ හරකුන්ගෙන් දුක් විඳි. වස්තු ඇත්තෝ වස්තුන්ගෙන් දුක් විඳි. මට හරක් නැත මට ධනෙ නැත නිසා මට දුකක් නෑ කියලා. නිසා මේ එකතු කරගන්නේ මේ නොදැනුවත්කම නිසාම තමයි. නොදැනුවත් කියලා කියන්නේ මේ ලෝක විවහාරය නෙවෙයි ਸਰවඥාන්සේ ධර්ම ක්‍රමයේ හැටියට බලනකොට වැඩි වැඩියෙන් රස කරන් රස කරන වැඩියෙන් දුක් ඇති වෙනවා. ඒක නිසා මේ යේසුස් වහන්සේ කියලා තිබුණේ මේ බරාදීන්නෝ වාසනාලබ්ධෝ උන්ට ඇති නෑ අනුන්ගේ බර අදින්නේ උට බර නැති ඉන්නනේ. ඒ නිසා ਉਹ මැරෙනකොට එච්චර බරක් නෑ උට. බර අදින්නේ නැතුව අනුන්ට බර දෙන කට්ටිය මැරෙනකොට විශාල බරකින් තමයි මැරෙන්නේ. යමුද අපි ඊගාවකට? මා පිපීම හැකිලිම භාවනා කරමි. පිම්බීම හැකිලිම නොදණී යන අවස්ථාවේදී රස්නයක් දැනෙනවා. දහඩිය දැමීම පටන් ගතියි. තීජෝ ධාතු ආපෝ ධාතු හැටියට මෙනෙහි කරමු. ඇඟ පොළොවට තද වී තිබුණේ. පඨවි ධාතුවයි මෙනෙහි කරමු. පිම්බීම ඇකිලිම වායු ධාතුවයි මෙනෙහි කරමු. කමඨානේ හිත පැවැත්වීම. උපදේශයක් ලබා දෙන මේ කරුණාවෙන් ඉල්ලා සිටිනවා. දැන් මේක ඉතින් ආය උපදේශයක් දෙන්න දෙයක් නැහැ. ඒ කියන්නේ මේ ව්‍යා හරි දැන් මේ මනස භාවනා ව්‍යවෘත වෙලා තියෙන්නේ. හරියටම 100ක් ගියාද කියලා මේකෙන් කියන්න බෑ නමුත් කරගෙන කරගෙන යනකොට ප්‍රകෘතිය මේ හිතලා ගන්නව නෙවෙයි ඇති දෙය කියලා තේරෙන පටන් ගන්නතර පස්සේ තමයි තේරෙනවා අවුල් ගැසි අඩු වෙනවා අවුල් පාස නැතිලා පාර ඍජු වෙන ගතියක් වෙනවා මේක තේරෙන්න පටන් අර ගන්නවා භාවනා කරනවා කියලා නොකරුවත් මේක කොයි වෙලාවෙත් තියෙනවා දෙකෙන හිටියක් තියෙනවා අවිජිමුත් තියෙන නිසා භාවනා මධ්‍යස්ථානවල ගිල්ලම කරන්න ඕනේ නැහැ ඕන වෙලාවක මේක ගන්නවා නම් ඒ වෙලාව මම දැන් මෙතන කියන එකට සාක්ෂියක් තමයි. එතකොට කෙලෙස් නැහැ. ඒ නිසා මේක දකිනවනම් ඒ චිත්තක්ෂණ මාලයකට මල් ලැබුණා වගේ වැඩි කර ගන්නවනම් ඒ චිත්ත ප්‍රවෘත්ති කෙලෙස් වලින් තොරව ගත කරන්න පුළුවන්. එහෙම නොදැනි අනුන්ගේ දෙයක් බලනවනම් අතීතයක් බලනවනම් වෙන්න තියෙන දෙයක් බලනවනම් සම්පූර්ණ අපි අසරණයි අනාතයි කෙලෙස් වෙන්න ඉඩ තියෙනවා. නිසා මේක පේනවනම් මේ ඇතිවෙච්ච තේජෝ ධාතුව තේජෝ ධාතුව වශයෙන් දකිනකොට රාග ద్వේෂ පහළ වෙන්නේ නැහැ. නැත්තම් තමයි උණුසුම් වෙලා රාගය උණුසුම් වෙලාට තේජෝ ධාතුව තරහ යනවා සීතල වෙලාට කැමති. නමුත් තේජෝ ධාතුව තේජෝ ධාතුව වශයෙන් දකිනකොට එහෙම uppajjati මනාපං uppajjati අමනාපන්නේ. එනවනම් අඩු වෙනවා. මනාපමනාපවන් එනවනම් අඩු වෙනවා. ඒ නිසා යථාර්ථය ඇති ඇති දකින්න දකින්න දකින්න දකින්න ඒකෙන් අපිට එන බලපෑම තරහව ආසාව එන්නේ එන්නේ එන්නේ තුනි වෙන්න පටන් ගන්නවා. ඒක තේරෙනවා ගොඩක් කල් යනවා. නමුත් දැන් මූණ දීලා තියෙන්නේ ප්‍රകෘතියකට බව මනෝ විකාරයකටත් නෙවෙයි අතීත අනාගතත් නෙවෙයි කියලා තේරුම් ගත්තා නම් ඒක තමයි මැදමාවත බව එහෙම නැත්නම් අදුම ඝර්ෂණයක් ඇති පාර වෙලාව හැටියට බේරන්න පුළුවන් අදුම කෙලස් ප්‍රමාණය බේරලා තියෙනවා කියලා සතුටක් ඇති වෙන නිසා මේක උපදේශයක් අවශ්‍ය නැහැ මේකට භාවිත වරද්ද කියලා කියයි මේ ආශේවනය කරලා තියෙන්නේ මේක භාවිත කරන්න බහුලීගත කරන්න කියන එක තමයි උපදේශයක් වශයෙන් කියන්නේ ස්වාමීන් වහන්සේ ධර්ම ලෝකේ යනවා. ඈ මම එහෙම කිව්වේ නෑ නමුත් මට දරුවෝ නැති නිසා මට ප්‍රශ්නයක් නෑ මම භාවනා කරන්න යනකොටම ධම්මික හඳුර කිව්වා ඕන දෙයක් කරපම විවාහ වෙන්න විතරක් එපා ඒ කාලේ මට තිබුණේ මේ මේ කියන දේ අහන හැකියාවක් නෙවෙයි ඔව් බොහොම සුවදව කිව්වේ මේක කරගත්තට පස්සේ බස කකුල ගන්න බෑ අපව. මේක මඩේම තමයි. කිබ්බ හරියක් මඩේම තමයි කකුල. පස්සේ බෑ පුළුවන් කියලා. ඉතින් මම මේ ළඟදී ගිය වෙලාවදී ගිය පාර ගිය වෙලාවදී මම හම්බෙලා ස්තුතිවන්ත වුණාට පස්සේ මට ඔබට එහෙම කිව්ව මට මතක නැහැ කියලා. මම මතක නැතුණත් මට ඒ උපදේශය හම්බුණා. අද විෂයයේදී මට කිව්වේ 36 වෙනකම්ම මම උත්සාහ කරා. පුළුවන් තරම් ඒක නොකර නිකන්. ඒ නිසා මට අද කිය හැකි අර දණිය ගෝපාලට බුදුහාමුදුරු කිව්වා වගේ හරක් කියන එක හරමුගෙන් දුක් වෙනවා. දරුවෝ ඉන්න එක දරුවන්ගෙන් දුක් වෙනවා. වස්තුව දෙන එක වස්තුවෙන් දුක් වෙනවා. මොකද කරන්නේ? બોලේ ඉතින් මොකද කරන්නේ? මේක තමයි සත්‍යය. උතාමත්ති ධනම්මති ඉති බාලෝ විහඤ්ඤති අත්තයි අත්තනෝ නත්ති කුතෝ පුත්තෝ කුතෝ ධන කුතෝ පුත්තා කුතෝ ධන මේක ප්‍රසිද්ධම ගාතාවක් නේ ධනපදයේදී දරුවන් නැති නිසා දරුවන් නිසා වෙහෙසෙනවා. ධනෙ ඇති කෙනා ධනෙ වෙහෙසෙනවා. Tamanne tamanවත් නැති කරන මොන දරුවද මොන පුතුද කියලා අහනවා. ඒක ඉතින් අර මේ මාරේ එංගලන්තෙට ගියාට පස්සේ අර මොන මාත් එක්ක රිට්‍රීට් එක ඕගනයිස් කරනවා. ඉතින් එයා මට ටෙලිෆෝන් කරලා කියනවා ස්වාමීන් වහන්සේලාට තියෙන ඔබ වහන්සේලා තියෙන සංයෝජන 10යි අපිට 11ක් තියෙනවා. මොකක්ද උඹට අමුත ඇයිසොන්ස් මේ දරුවන්ට ඇති කැමැත්ත? ඒක අම්මලාට තියෙන අමතර කොක්කක්. තාත්තලට නැතුව නෙවෙයි තාත්තලෝක අලුගත දාලා නිකන්. අම්මලා කොහොම හරි ඔක කොක්ක ගහගෙන තමයි ඉන්නේ. ඉතින් අම්මලා දුක් ගන්නේ පුතුන් හදණ්ඩයි පුතුන් රජුම් කරණ්ඩයි කියලා මේ පුතාලා මෙහෙම කතා කරනවා ඉන්නවා. නම හවසේ සක්මන් භාවනා වාරයේ ඒ කරන විට වම දකුණ කියා කරන විට ඒයින් හිත මුළු ශරීරයේම යහට මෙහාට පැද්දෙන බව අරමුණ විය. ඉන ප්‍රදේශයේ මේ ප්‍රකට විය. මේ පිම්බීම හැකිලිම බලනවා මේ මුළු පැද්දීමම වමට දකුණට යනටි හොඳින් අරමුණු කළෙමි. සක්මණ ඊටාමත්ම හිමින් සිදුවේ. පර්යංකයට ආවෙමි. එහිදී අර සිදුවීමට සමාන පිම්බෙනවා හැකිලෙනවා අරමුණු විය. භාවනාවර ඊටාමත් සැලු. නානා අරමුණු ආවත් ඒ මෙනෙහි කරමි. හිත ඊටා ගැඹුරකට ගියේය. අරමුණු පුංචි විය. බුදුරුවක් දිස්විය. මේ හිතේ මායාකාරී ස්වභාවයක්ද <clears throat> දියුණුවක්ද මට නැවතත් ඉක්මනින් ඒතනට යා හැක. කර්ණාවෙන් මෛත්‍රියෙන් මට පහදා දෙන්න. ඉතින් මේකෙදී ඇත්තට වෙරිෆයබල්. ඒ කියන්නේ Tamanට ප්‍රත්‍යක්ෂ කළ හැකි එහෙම නැත්නම් ස්පර්ශ කළ හැකි දේ අදහන්න හිත ඒක යනකොට ඔය රූප පේනවා ලස්සන කඳු පිටියාවක් වගේ දේවල් පේනවා එහෙම නැත්නම් පා වෙනවා වගේ තේනවා ඒවත් ඔක්කොම එනවා එකක ප්‍රතික්ෂේප කරන්නත් එපා බුදුරජාණන් වහන්සේ ආවත් මෙතන දේවදත්ත ආවත් දෙකම එකයි කියන්නේ පේන දර්ශනයක් පමණයි දකින්න දකින්න කියලා මෙනෙහි කරන එකයි තියෙන්නේ බුදුන් ආවා කියලා නිවනට කිට්ටුනා හෝ දේවදත්ත ආවා කියලා නිවනට ඇත්වීමක් නැහැ නිකන් දර්ශන ඉතින් මේවා ගෙවන ගෙවක් ගෙවක් කර කර යන දේවල් මිස එකක්වත් සාක්ෂි වෙලා ගන්න දෙයක් මේක දැක්කා හොඳයි මේක දැක්ක නරකයි කියලා ඒක නිසා මේක කඩන්ඩ මේක මේ අදහස අමෝරාවේ කඩලා දාන්න මේ මහායාන පොතක් මම කියුවා ඉස්සල්ලාම කාලේ මම බුද්ධාමයට භාවනාවට යන්න ඉස්සෙල්ලා ඒක කියලා තිබුණා උඹ යන මග බුදුන් දැක්කොත් පයින් තමා හෙලපන්. බුදු ජීව බුදු ආමතුරු වෙන්න බෑ අපේ බුදු ආමතුරු පිරිනම් පාලා තියෙන්නේ. ඔය බොරු කාරණා. නිසා දැක්කොත් ගපන්. මේව අරසා කරන්න ගියොත් වෙන්නේ ඔය දකින දකින දේවල් අල්ලගෙන අපේ ගමන නතර වෙනවා. ඒ වගේම නිවනවත් පතන්න එපයි මේ. පතලා ඉන්නේ ඕවව භාවනා කරලා ගන්න ඕනේ. ඒවා පතලා කොහෙද නිවන්නේ? ඉතින් වගේ ලාමක දේවල් එපා. මෙතන තියෙන සුද්ධ මූණට මූණ දාලා කරන වැඩ. නුඹ හැබැයි එන එක වැරද්දක් නෙවෙයි. එන එකක් වෙනවා. මේ එකක්වත් විදර්ශනා භාවනාවේ එක කතාවක් මතක තියාගන්න. විදර්ශනා භාවනාවට කිසිම දෙයක් ලොකු නෑ. කිසිම දෙයක් පුංචි නෑ. ඒ කොස්මාමා අතර්වි දීස් ඒ කොස් ව්‍යාපාරයේ හදනකොට විශාල බූදල්කාරයෙක් ඔය අනගාරික ධර්මපවා තුමාලා හා සමකාලීනව කරපු කෙනෙක් හරීම දේශපාලකයන් නැතුව හිටපු හොඳ කෙනෙක්. එයා කියලා තිබුණා මම කරන ජාතික ව්‍යාපාරයක් මට ඒක සතයක්වත් පුංචිත් නෑ මට ඒක රුපියල් ලක්ෂයක්වත් ලොකුත් නෑ කියලා. කොස් ව්‍යාපාරේ පටන් ගත්තේ එහෙම. මට ඔය තඹ සතයක් දුන්නත් මම ඒක බොහොම අගේ කරන මිනිස්සු මට දහයන් සංගල ලක්ෂයක් කියන්නේ මට ලොකු ගණක් නෑ. මම බැස්සේ රටක් කරන්නේ අන්න ඒ වගේ තමයි විපස්සනා කරනකොට ওই මොන්නම එක දෙකකින්වත් ලොකු වෙනසක් වෙන්නේ. එකම දෙයක් පුංචි කරලා ගලකන්නත් එපා. එහෙනම් දෙන්න ඕන තැන දීගෙන යන්න දහස්වර එනකොට හරියයි. මේක බුදු පිළිම දැක්කේ කොහොමද? යන්නේනවා දැක්කේ කොහොමද? කප්පේ ඉල්ලගත්තේ වනෙන්නේ. ඒ හේම මෙන්දර්ලා. මේක Taman ගඟක් අයිනේ ඉඳගෙන. නොතෙමි ගඟ දිහා බලා ඉන්නා වගේ තමයි විපස්සනා. ගඟට අත දැම්මොත් ගඟ කැළඹෙනවා තිබෙනවා. කකුල දැම්මොත් ගඟ කැළපෙනවා තෙමෙනවා. අපිට ඕන කරලා තියෙන්නේ කැළපීමක් ඇති නොකර ස්වභාවයෙන් යnderලා වියලිව බෝක්කොක් උඩ හරි ඉවුර හරි ඉනගෙන ගඟ දිහා බලන්න. එතකොට නාම ධර්මත් පාල වෙනවා, රූප ධර්මත් පාල වෙනවා. මේක දිහා මම නෙවෙයි මගේ නෙවෙයි හැඟීමෙන් බලන්න එකයි තියෙන්නේ. එතකොට පේන දර්ශන පිළිබඳව එක එකක කේන්දර බලනවක්වත් හීන තෝරන්නවත් යන්න එපා. එතකොට වෙන්නේ ටැග් ගහනවා. ඇන හිටිනවා. යන්නේකට යන්න දෙන එකයි තියෙන්නේ. කරු ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ ජීවිත කතාව අපට විස්තර කළ මැනවි. ඔබ වහන්සේට ලයිෆ් චේන්ජින් ඉවෙන්ට් එකක් සිදු වුණාද? අපගේ ශ්‍රද්ධාව වීර්යය වැඩි වීම සඳහා මම ශ්‍රද්ධාවටවත් වීර්යයටවත් නොවෙන්නයි බණ කිව්වේ අද දවලුත්. මේ ශ්‍රද්ධාව වීර්යය ඉස්සර කරපම ලොකු ආශිර්වාද දෙනවා නමුත් සතිය කැඩේ. අපිට ඕන කරලා තියෙන්නේ මේවා ඇත්තට මේකෙන් බබාලට බත් කවන්න බෑ සීනි ගෝලාකම්මන පෙන්වන්න ඕනේ ඒක ඇත්ත. මොකද ඒවා ඉස්සර වෙලා දුන්නොත් බත් කන්නේ නැහැ. ඒත් කියන්නන බක්කාට පස්සේ දෙන්නම් කියලා. ඒ නිසා සත්‍යමත් වුණාට පස්සේ දවසක මම වෙලාවක් කියලා දෙනවා. එතකන් ඔය සද්ධාවයි වීර්යය නැති වුණාට ප්‍රශ්නයක් නැහැ. හොඳට සත්‍යමත් වෙන්න දැන් සද්ධාව තියෙනවා දැන් සද්ධාව නැහැ. දැන් වීර්යය තියෙනවා දැන් වීර්යය නැහැ. එහෙම නම් ඇති. මම දන්නේ නැහැ එකම මේ මේ සමීකරණයක්වත් දිගට සද්ධාව පවත්වන්න පුළුවන්. එහෙම කරන්නේ නැහැ ඒක දිගට වීර්යය පවත්වන්න පුළුවන් ක්‍රමයකුත් නැහැ. ඒක දිගට සතිය පවත්වන්න බෑ. ඒ නිසා ඒක දැනගෙන මේ මේ වෘතලේ ළමා වැඩයි පොඩ්ඩක් නතර කරලා සත්‍ය වඩන එකයි කරන්නේ. සියලු ස්වභාවයේ අපි ස්වභාවයේ ඇතිවෙන බලක් බලන්නේ අපිට කමතහන එල්ලාගේ ඒක තමයි යථාභූත ඥාන දර්ශනය කියලා කියන්නේ. එහෙම නැත්නම් යථාව දර්ශනය කියලා කියන්නේ. ඇතිදී ඇති ඇති දකිනවා. අලි ආලවට්ටම් කරන්නත් එපා, කෑලි කපන්නත් එපා. ලක් නැත, බේඩ් නැත කියලා ඔකට කියන්නේ. ලක් කරන්නත් එපා, බේඩ් එක පාවිච්චි කරන්නත් එපා. තියෙන දේ තියෙන හැටියට දකින්නොත් මේකෙන් අපි ආඩම්බර වෙන්නේ නැහැ. ඒකට අපි යමක් එකතු කරන්නේ නැහැ. ඒක තමයි ආර්ය දර්ශනය. ඒක තමයි මේ සීක දක්ෂනේ ඒ නිසා අපි මෙතෙක් කල් කිරුවා හදන්න ගිය නිසා ඒ කියන්නේ අවුලුනේ දැන් තියෙන ඇති ඒක වෙන දෙයක වෙන හැටියෙන් වෙන්න ඇట్లా මේ ටික දිහා බලන් ඉන්න පුළුවන් නම් කවදාකවත් අපිට ඒකේ ආරෝපණය වෙන්නේ නැහැ එහෙම නැත්නම් ඒකට අපෙන් වෙනසක් වෙන්නේ නැහැ ඒකෙන් අපිට වෙනසක් වෙන්නේ නැහැ ටික දිහා බලන් ඉන්න නම් ගල්බමුණා වගේ පුරුදු කරන්න නිකන් බකන් ගිලා ඉන්නවයි කියලා කියන්නේ ඇසත්තේ නමුත් අන්ධෙක් වගේ ඉන්න පුරුදු වෙනවා. කම්මට බැන්නත් ස්තුති කරලා කන් ඇත්තේ නම් දීරෙක් වගේ ඉන්න පුරුදු වෙනවා. ඒක තමයි අපිට තියෙන අමාරුම දිනු කළ යුතු අමාරුම දක්ෂතාවය තමයි ඒක. ඒ දකින දෙයට ප්‍රතික්‍රියා කිරීම තමයි ජීවයේ ස්වභාවය. ජීවය කියලා කියන්නේ දකින දෙයට ප්‍රතික්‍රියා කරන උණුසුම එනකොට ඒක ප්‍රතික්‍රියාවක් සීතල. අපිට ජීවයේ තිබුණා ජීවියක් නැති කෙනෙක් වගේ. නිකන් ගල් වලින් හදපු බුදු රූපයක් වගේ. මැටි රූපයක් වගේ ඉන්නේ කියලා. ඉතින් අපි හිතන්නේ එහෙම බෑ කියලා නමුත් පුහුණු කරනකොට පරිත්‍යාගය තියෙනවනේ. රුචර්චකම් භාවා දීලා යමක් කරගන්න බැරි කෙනෙක් වගේ, පේන්නේ නැති කෙනෙක් වගේ, නොදන්න කෙනෙක් වගේ පුහුණු කරන්න යන එකයි තියෙන්නේ. ඒ සත්‍ය කරන යනකොට ඉබේම මේ ගුණය එන්න පටන් ගන්නවා. ආයි. ඉස්සරහට විදිහට යනවා. ආගේ දේවල් ආගේ ගමනට ඉන්නම් ලෙස් රිලිජස් ඒ කතෝලිකෙක් ඉස්සර කෙනෙක් ලේසි මට දෙකියමු ඒක විස්තර කරන්න ඕනේ එතකොට මම තව ටිකක් දාන්නම් අතින් බලන්න මට හිතුනේ ඒක ඇප්‍රීෂিয়েබල්ද නැත්නම් ඒක ඩිස්ට්‍රක්ටිව්ද ඇප්‍රීෂিয়েබල් ඔය ඒක ඇප්‍රීෂিয়েට් කරන්න ඕනේ <laughs> ඒක ෆීලින්ග්ස් තමයි. ඉතින් මම කියලානේ තියෙන්නේ ඔයාට හොත් වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ කියලා තියෙනවා රහතන් වහන්සේගේ ගුණ කියන්නේ ඉංග්‍රීසි දේශනාවේ කිව්වා ථේරවාදයේ හැටියට ධම්මගේ මේ අධ්‍යාත්මික ධම්මගේ ඉතිරි යනකොට අපි මේ රිලිජියස් නෙවෙයි religious less and less religious less religious වෙනවා කියනවා අපි ආගමික පැත්තට යවෙන්නේ ධර්මයට යනවා ආගම මග යනවා බුද්ධ ආගමට යනවා බුද්ධ ආගම අතහැරෙනවා බුද්ධ ධර්මයට යනවා ඉතින් ඕක උඟ දෙනෙකුට හරීම දරන්න බැරි දෙයක් නමුත් බුදුරජාණන්සේ පැහැදිලිවම දේශනා කරලා තියෙනවා රහතන් වහන්සේගේ ගුණය දෙකට අසද්දෝ අකටඥ කියලා ඒක ධම්මපදයේ ප්‍රසිද්ධ ගාතාවක්. සද්ධාව ඕනේ කරන්නේ අදහන කන්නේ. අවබෝධ කරන ගන්න අවබෝධ කරගන්න සද්ධාව ඕනේ නැහැ. කෘතවේදීකමක් ඕනේ කරලා තියෙන තව වැඩ ගන්න තියෙනවා නම් තමයි. වැඩ ඉවර කරන පස්සේ ඕනේ නැහැ. ඒක නිසා ඒක කියන්නේ මන්ද සද්දෝ බලවපඤ්ඤෝ බලව සද්දෝ මන්දපඤ්ඤෝ උබේ කුත්තෝ කෛරාටික පක්කම් බලවත් සද්ධාව ඇති කෙනා අඩු ප්‍රඥාව සහිතයි බලවත් සත් ප්‍රඥාව ඇති කෙනා අඩු සද්ධාව දැන් සද්ධා ප්‍රඥා සම වුණා නෝ කෛරාටිකෙක් කියලා කියනවා මම නෙමෙයි කියලා කියන්නේ අතුවචාන් වහන්සේ උබේ බුද්ධෝ කෛරාටික පක්කම් බජන්නේ ඌ හොඳ බිස්නස් කරනවා ඒක සමබර වෙච්ච මනුස්සය කවදාවත් නිවන පැත්තට එන්නේ ආගම පැත්තට නෝ කීයක් හරි හම්බ කරන්න හදනවා අන්තිම කයිටාටික් එක. ඉතින් අපි වගේ මිනිස්සුලා තියන්නේ අර මේ තකතිරුකම නිසා ඔය ආගම් පැත්තට වැටලා ඔය මොනවාක්වත් දන්නේ නැති කමකට කරගෙන කරගෙන යනවා. අවසරයි යපුත්කලිකු තම කුඩා කල මරණයටපත් වී නැවත මනුෂ්‍යාත්මය ලබා උපදී. ඕ මනුෂ්‍යාත්මයක් ලබා මීමණයටත් නැවත මනුෂ්‍යාත්මයක් කැටීමටත් හේතුව. සම්පූර්ණ මනෝ විකාර කියලායි මට කියන්නේ. මේ මේ කාගේදෝ වෙච්ච දෙයක් ඉතින් අර වැඩ නැතුවට කල්පනා කරගෙන ඉන්නවා කියන එක බුලත් පිට හපන වැඩ කරන මොනක්වත් වැඩ නැතිනම් බුලත් පිට හපන චුයික මම කපාපයි මේ නිසා කරුණා කළා මේවට ප්‍රපංච කරනවා කියලා කියන්නේ වාග් බහුල්‍ය කියලා මේවා සාකච්ඡාවට නෙමෙයි Tamange හිතරවත් එනකොට කුණු කෙල පිටක් වගේ විසි කරලා දානවා කදාකත් ඉවර කරන්න බෑ මේක බුදු දහම කියන්නේ කර්ම විශේෂ සත්ව විශේෂ කියන දේවල් හතන්න හිතන්නේ කොහොමත්තක වෙනවා නිසා මේවා එච්චර උනන්දු කරවන්න එපා සතිය පිළිබඳ මනවෙන් පැහැදිලි වුණා. වහන්සේ අනුකම්පාවෙන් සමාධිය සරලව විස්තර කර දෙමින් ඉල්ලා සිටිමි. සතියට සාපේක්ෂව සමාධිය කියලා කියනවනම් සමාධියෙන් තියෙන වචනේ තමයි සමතය කියන්නේ. සමතය කියලා කියන්නේ අපි දැන් මෙතන සමිතියක් රැස්ලා ඉන්නවනම් මම සභාපති සමාජ මේ සමිතියේ මෙහෙවනවනම් මම ගේනවා සම්කිත යෝජනාවක් ගේනවා මේ පැත්තේ කට්ටිය කියලා කියනවා පක්ෂයි මේ පැත්තේ කියනවා විපක්ෂයි ඒකට කියන සම්මිතියේ සමතයක් නැහැ දෙපැත්තට ඇදිලා ඉතින් මම දන්නවා දැන් අදට තියෙනවා තව යෝජනා ගොඩක් නමුත් මේගොල්ලෝ එක්කනේ මේක කියන එක නෑ ඒකම කියනවා මේකේ මේකම කියනවා මේක ඉවරයක් වෙන සමතයටපත් කරන්න බෑ ඉතින් මම දන්න දැන් අනිත් ආය දවසක් වෙන්නේ ගොඩක් කාලෙ ඒ නිසා මේක ඉවර කරන්න මම කියන හොඳයි. මට දැන් පේනවා මේ දෙකේ අපි වෙන ඡන්දෙන් අහලා වැට්ටන්දට යන්න. කියලා මේක සමතේටපත් කරන්න හදනවා. මේ මේ මේක ඉවර කරවන්න ඕනේ ඊගා මාතෘකාව ගන්න. ඉතින් ඊට පස්සේ කෙනෙක් කියන නෑ නෑ 100 100ක්ම එනකන් අපිට බෑ එක පැත්තට යනකම් බෑ. වැඩි ඡන්දෙන් බෑ. ඒක කියන එක වෙන්නේ නෑ. ඒකෝට අපිට ඊගා මාතෘකාවට යන්නවත් මේක සමතේටපත් කරන්න. රාජ්‍යන්දතිය තාතෝසම් කියලා ඉතින් සභාපති යුතුයකම තමයි මේ සමිතිය සමතේකටපත් කරන්න. ඒක නෙවෙයි ඊගා මාතෘකාට යන්න පුළුවන්. ඒ වගේ මේ හිත කියලා කියන්නේ চৈতසික 52ක් සහිත පන්තියකට. ඒ 52 කවදාකවත් එක නඩේට නෑ ඒකාන්තට නෑ. ඒක ඇතුළේ තියෙන ගැටුම තමයි මේ අපිට තියෙන frustration කියලා කියන්නේ අසහනය කියලා කියන්නේ. මේ 52 52 ආකාරයකට දුවන. ඔක්කොම ඒකාන්තට නෙමෙච්ච වෙලාවට සමතේ කියනවා. ඒ 52ම එක පැත්තකට නරක වෙන්න පුළුවන්. ඒකට කියනවා මිච්ඡ සමාධි කියලා. හොඳ වුණොත් සම්මා සමාධි කියනවා. ඔක්කොම එකාන්තයට නැමෙන වෙලාව කලාතුරකින් ඉන්නවා. එතකොට මේක යෝධ බල යෝධ ශක්ති සහිතයි. 70 දෙනෙක්ගේ හයිය තියෙනවා. ඔක්කොම චෛසික එක පැත්තේ. එක හඬින් මුළු හදින් කියලා කියන්නේ එතකොට. මුළු හදින්ම මම ඒ මුළු හදින්ම මම ඇයට පෙන්කොට අනාගත සුබ සීලම වෙමි. මගේ සුන්දරිය තවත් කෙනෙකුට අයිති වෙන හැටි බලා දුක්කම කියලා. ඒ හදින් කරන්න ගියාම එයා ඉන්නේ සම්පූර්ණ හැඟුම්overline ශක්තිසහිතව මුළු හදින් තමයි. සමේ සමාජය කියලා කියන්නේ අන්නේම සමිතියක් හැමතේකටපත් වුණා. ඒ කාණ්ඩට නැමුණා. ඒක කරන්නත් පුළුවන් කරන වෙලාවලුත් තියෙනවා. හැබැයි මේක මිච්ඡා වුණොත් එක හා සමාන වැරද්දක් කරනවා. සම්‍යක් වුණොත් හොඳ පැත්තට දුවනවා. ඒ නිසා මේ සතිය සතිය කියන්නේ සමතය තියෙනකොට සමතේ තියෙන බව දන්නවා නැතිකොට නැති බව දන්නවා එච්චරයි. එයා සමතේ නැතුවට කැමති තියෙනවට කැමති තේරිලා බේරිලක් නැහැ. දැන් මේ තියෙන්නේ අවුලක්ද නැද්ද කියලා දැනගෙන එතනින් නොසැලී ඉන්න පුළුවන්කම සතියේ තියෙනවා. අනාදිමත් කාලයක මහා සංසාරයේ කැඩී ගිය දා රුවල් නැව මව කරා කියා මව කර කියා දීපීනු උශීර පුතට පුතේව බුදු වයන් ဒုတိ ය අම්මා ဒုတိ ය අම්මා විරණ එසේ මමද බුදු පුතණුවනි ඔබ වහන්සේට බුදු බව ලැබේවායි පතමි. දසතියක් පුරා අපව සංසාරයෙන් ගොඩලන්න අසපුවේ සැදී සැරූ බුදු පුතේ ඔබ වහන්සේට බුදු බව ලැබේවා බුදු බව ලැබේවා බුදු බව ලැබේවා සාදු සාදු මගේ හිතේ යම් පුද්ගලයෙකුට හෝ යම් වස්තුවක් උදෙසා ආසාවක් ඇතිවි. ඒ අනුව විවිධාකාර සිතුවිලි හිතේ හටගන්නවා. එය හිතට වදයක්. එම හේයින් ඒට පිළියමක්. ඒ කියන්නේ අපිට කියන්න තියෙන්නේ හිතක් පවතින තාක්කල් මේකෙන් ගැලවෙන්න බෑ. ඒක මේ මොකද ඒක අර මානුක පුත්තු සූත්‍රයේදී ධර්මචර්ය සඳහන් කරනවා සසම්හි සමනකේ ව්‍යාමමත්තේ කලාවරේ කලේබරේ මේ ව්‍යාම් ව්‍යාම් බම්බයක් පමණ මේ ශරීරේ හිතකුත් තියෙනවා නම් ඒක ඇතුළේ තමයි දුක්ඛ සත්‍ය සම්පූර්ණයෙන්ම තියෙන්නේ. නිසා හිත කියලා කියන්නේ ඒ සියල්ලටම පදනම වාදනේ ඒකට තමයි මේ තියෙන්නේ නිසා මගේ හිතේ යම් කුද්ගලිකට හෝ යම් වස්තුවක් සඳහා ආසාවක් ඇති වේ. එයට අය අනුව විවිධාකාර හිතවිලි හිතේ හැටගන්නේ හිතක් තියෙනවනම් හිතවිලි නැති වෙන්න බෑ. එහෙනම් ඉතින් හරියට මාර්ගක්ෂණේ පමනවයි. ඉස්සරයි පස්සරයි දෙකේම හිතවිලි සහිතයි. ඇත්තට මාර්ගක්ෂණයේ හිතවිලි තියෙනවා කියලා කියනවා. නමුත් ඒක බිඳ ගන්න කෙනෙක් නැතිකම තියෙනවා. ඒකට හිතට වදයක් ඒහින් ඒට පිළිවක්. ඒ කියන්නේ මේ ලෝකේ ඉඳගෙන මේ වදයෙන් ගැලවිලා ඉන්න තරක් නැහැ. මේ ලෝකේ එහා පැත්තට යනවා. ඉන්න කන්නම් වදයක් තමයි. ඒක නිසා කියනවා දුක්ඛ සත්‍ය කියලා කියන්නේ පෙළෙන ගතියක්, තවන ගතියක් අපි හිතනවා ඒක මට නැති කරන්න පුළුවන් වෙයි මේක මට මගේ කර්ම නිසා මගේ පව් නිසා මගේ ශිල්ප දැනුම නැති නිසා කියලා හැම එකන පුද්ගලිකව හිතුවට හැම කෙනා ළඟම සමාකාරව දුක්ඛ සත්‍යය තියෙනවා බුදුහාම කියනවා කෝක බාර ගන්න කියලා ඉවරයි ඒක තමයි බුබ්බේ අනුසුතේසු ධම්මේසු චක්කුමුදපාති ඥානමුදපාති පඤ්ඤාවුදපාති විද්‍යාවුදපාති ආලෝකෝදපාති මේක ඉන්නකම් ඔය දුක රජුන්ටයි රටවැසියටයි සමානයි දොස්තරටයි ලඩටයි සමානයි මේ පැමිණිච්ච දුක ටික බාර ගන්න අපිට බැරිකමකුත් නැහැ. ඒක බාරගත්තු දවසේ නඩුත් නැහැ. චරිචුරුත් නැහැ. නිතරම ජයක් තියෙනවා. අපි හිතන එක නෝන්ජල්කමක් වගේ කියලා මේ පැමිණිච්ච දුක් බාර ගන්න. නිසා හිතක් තියෙනවනම් හිතවිලි නැත්තනක් හිතන්න එපා. හිතවිලි කියනවනම් වදයක් නැති තනක් හිතන්න එපා. ඒ නිසා සර්වචන්ති දේශනා කළ තුන ලෝකේ පිහිටලා තියෙන දුකේ. දුක්ඛේ ලෝකපතිට්ඨිතෝ ඒ ලෝකේ උපදින තාක් උපදින දුක්මයි නැති වෙන තාක් නැති වෙන දුක. ඒක විනාශ කරන්න සම්පූර්ණ උත්සාහ කරේ නැහැ. මේක දරන්න පුළුවන්, ඉවසන්න පුළුවන්, පිළිගන්න පුළුවන්. අන්නේ පිළිගත්ත දවසට අපේ ඉවසීමේ ශක්තිය නැත්තම් දැරීමේ ශක්තිය වැඩි වෙනවා. එච්චරයි බුදුහාමුදුර අපිට දෙන්න හැදුවේ. ඉපමණයි මේ දවසට ඉදිරිපත් දවසට ඉදිරිපත් කරලා තියෙන ප්‍රශ්න ලිඛිතව ඒකට මේ මේකෙන් මම පොත් දෙක තුනක් කියලා යන්නම්. ඉංග්‍රීසි භාෂාව දන්න කෙනෙකුට නම් මම බොහොම ඉහලින් රෙකමන්ඩ් කරනවා මේ පොත. මේකේ මේ සත්‍ය පිළිබඳ ඒශාංශයේ බටීර ජර්මන් ජාතිකේ කුණාට ඉදිරිපත් කරලා තියෙන ස්වරූපේ තාම නෑ මම හිතන්නේ ඒ වගේ අත්කපනයක් මේ සිංහල පොතක මම දැකලා මේ නිසා මම හුඟක් වෙලාට කියනවා මම පැවිදි වෙන්න 150ක් හේතුනේ මේ පොත කියලා. ඒ තරම්ම මේක කියවපු දවසම මට තේරෙන්නේ බුද්ධ ආගමට ඇල්ලා බුද්ධ ධර්මයට යනවා කියලා. බුද්ධ ආගම ඇල්ලුවා කියන්නේම කිරි වාගේට ගොම දැම්මා අපි බුද්ධ ආගම කරන්නට ගියාක් නේ දැන් තියෙන්නේ ඒ දේ ඕනේ දැන් ආගම පැත්තක තියලා ගිය ගමකට ගිහිල්ලා වැඩක් කරගෙන ආගම පැත්තක තියලා ගිය ගම බලන්න ඕනේ. ඊළඟ ඒකේ නෙමෙයි ධර්මය කරන්න ගියාම එතකොට එන්න එන්න වෙන්නේ අර ආගමික හැඟීම නැත්තම් ඒව දුර්වල ගතියක් පෙනේ. නමුත් එතකොට මේ අවුල් පාස අඩු වෙලා පෙත පෙත ඍජු වෙනවා. යන පාර වේග වෙන්න පටන් අර ගන්නවා. මේ ආගම කියලා කියන්නේ ගඟක් පළල් වෙනවා. ගඟක් පළල් වෙන්න පළල් වෙන්න වේගය අඩු වෙනවා. ගඟක් පතු වෙන්න පතු වෙන්න කඩාගෙන යනවා. ඉතින් අපිට විනිශ්චය කරගත්ත හැකි මම පළලින් යනවාද පටුවට යනවාද කියලා. මම හරීම ආත්මార్థකාමී මට නම් වෙලා තියෙන්නේ කිසිම පළල් වීමක් ඕනේ කඩාගෙන අනේක තමයි තියෙන්නේ. ඉතින් මම ආශ්‍රය කරුවොත් එහෙම කට්ටිය කිව්වෙත් එහෙම පොත් ඉස්සරහට බලාපොරොත්තු වෙන්නේ එච්චරමයි යම් කිසි කෙනෙක් ඉන්නවනම් ඒ ආගමික පැත්තට එනකොට මගෙන් හැලෙනවා. මට ඒක පාඩුවක් කියලා හිතෙන්නේ නැහැ. මට ඔය ඉන්න කවුරුත් නැතුණත් යනවා. කඩාගෙන අනේක තමයි තියෙන්නේ. Some explain about the book in English. So that is, I gave the translation basically today on this book. So I would like to introduce this book and I can leave some free copies with the uh, chief manual. And please read it if you do not have any objections. I am wholeheartedly recommending this. Don't worry about the meditation techniques. Just understand what is the meaning of mindfulness. Then your path will be straightened. And uh, this book is uh, freely available in Colombo market, in the bookshops, Buddhist Publication Society and uh, Buddhist Cultural Center also you have this. And at the end of this book, uh, not this book, sometimes they recommend uh, further readings. Mante, I understand that mindfulness always occurs together with awareness as uh, one of awareness characteristic is Eh, asammoha. Asammoha is the task of awareness. Why here you mention only mindfulness? Should it be mentioned as mindfulness as awareness? This is called sati sampajanya. It is called uh, mindfulness is sati, sampajanya is clear awareness, clear comprehension. So these two are just like the needle and the thread. You can't separate it out. When you are knitting, Needle is going forward and according with the thread coming. Needle is mindfulness, it's very straightforward, blindfolded, and it is bending everything. But once the mindfulness gone, the, the bendable thread come and put the knot, do the task. So therefore, don't worry about the, the thread coming behind, drive the mindfulness and then you will be go there. Or oh, otherwise it says that the blind and the crippled person, crippled, and uh, the mindfulness is the blind. The awareness is the cripple. So blind has come up, I mean, the cripple has to climb up to the blind person and then both can work together as one single person. And the mind, the, the blind will take the way, the awareness will give the guide. So they has to go together. Without that, individually they are paralyzed. So therefore, here the uh, the, all the important thing what I would like to mention thanks to this question is always mindfulness has to forerun. Mindfulness is the one making the room for the clear cooperation to happen, the awareness happen. සති uh, සම්පජාඤ්ඤය ගැන මම මේ කිව්වේ සති සම්පජාඤ්ඤයේදී සතෝ සම්පජානෝ කියන එක හැම වෙලාවෙම සරුවචනංශයේ ඈඳුතු පද වශයෙන් සඳහන් කරලා තියෙනවා සමහර තැන් වල සම්පජානෝ සතිමා කියන එක සතිපට්ඨාන සුත්තේ සඳහන්. සති සම්පජාඤ්ඤය තමයි ක්‍රමේ හැම වෙලාවෙම සති සම්පජාඤ්ඤ දෙක සතිය පෙරට කරගෙන සම්පජාඤ්ඤ පිටිපස්සෙන් ඇදලා යනවා ගොඩයි කරත්තේ වාගේ ඉදිකට්ටයි නූලයි වාගේ. ඒ සතිය ගියා නම් සම්පජාඤ්ඤ පිටිපස්සෙන් වැඩ කරන වැඩ කරන වෙනවා. ඒ නිසා සම්පජාඤ්ඤ ගැන අපිට එච්චර කලබල වෙන්න දෙයක් නැහැ. සතියට ඉඩ දුන්නොත් සතියේ පාර ඉඩ අරන් දුන්නොත් සම්පජාඤ්ඤ පිටිපස්සෙන් යනවා. ඒක නිසා මම මේකේ සඳහන් කරුවේ නැත්තේයි කියන එක මේ ප්‍රශ්න කරලා තියෙනවා. හොඳයි ප්‍රශ්නේ හොඳයි. නමුත් මට ඕනේ පුළුවන් තරම් සරලට 1.1 සිම්පල් කාරණාට බසන්න. නැත්නම් තව තවත් පටලැවෙනවා කියාගත්තොත් මේ සම්බන්ධතාව දකින්නකොට එන සංකීර්ණතාව අඩු කරන මම කියපු ක්‍රමේ 100ක් මූලධර්මානුකූලව ගැලපෙන්නේ නැති නම් ප්‍රායෝගිකයි. එතකොට ගියාට පස්සේ ඊටු ක්‍රමසාවිලි තමයි හදාගන්නේ. ඒ කියන්නේ සක්කාය දිට්ඨිය නැතුණාට කාම රාග පටික රූප රාග අරූප රාග ඉතුරුලා තියෙනවා. ඒක නිසා ඒ කාම රාග පටික කියලා කියන්නේ තම ආශාවල් තියෙනවා තරහවල් තියෙනවා වගේම ඒකේ තව මණ්ඩි විදිලා තියෙනවා රූප රාග අරූප රාග වශයෙන්. ඒක නිසා ඒවා මතු කරලා එනවා. මොක කියලා දීපු ගමන් ඒක නැති කරන්න පුළුවන්. අර ඉඟි කරපු ගමන් නැති කරන්න පුළුවන්. ඒක නෙමෙයි ප්‍රශ්නේ අහන්න ඕනේ මෙහෙමයි යෝගේ. අවුරුදු 7 දී සෝවාන් වෙච්ච කෙනාට ළමයි 20ක් හම්බුනේ කොහොමද කියලා. සාර්ථක විවාහ ජීවිතයක් ගත කළා දරුවෝ 20ක් ඇති කළා තියෙනවා කොල්ලෝ 10 දෙනා කෙල්ලෝ 10 දෙනායි. ඒ හැම කෙනාටම දරුවෝ මේක නිකන් කිකිලියක් පැටවුවට කරගෙන ඉන්නා වගේ සම්පූර්ණ පිරිච්ච කිරියම්මක් කෙනෙක්. ඕනේ ගෙදරක ප්‍රශ්නයක් තියෙනවා නම් විසා කාට එන්න කියලා කැම ටිකක් දෙන්නකලු කරා. මම හිතන්නේ කිරියම්මවරුන්ගේ දානෙත් පටන් ගන්න නැත්තේ විසා කාගෙන් මෙන්නද කියලා කියනවා. ඕන් තැනට ගිහිල්ලා යාට දාන කෑම වේලක් දුන්න පස්සේ කියන ප්‍රශ්න සාකච්ඡා කරනවා පස්සේ ඉවරයි. ඒ වගේම මේ දරුවෝ 10 දෙනාට මාතරයි. දරුවන්ගේ දරුවන්ට කාදේ. ඔක්කොම නිකන් අර කට්ටි යට කරගෙන ඉන්නේ කුකුල් පැටව දඩගෙන ඉන්නා වගේ ඒ ගතිය තිබිලා තියෙනවා. ඒ මේ මේ කවුද අනාථපිණ්ඩික සිරිසුමාට වුණත් සෝවන් තමයි චුලසුබද්දාට නැතුණාට පස්සේ කල්පනාව මේ මේ මිනිස්සේ මේ චුලසුබද්දාට මේ ඔළුව නරක් වුණා කියන්නේ. මැරෙන වෙලාවට ඔළුවන රකුණන්නේ මේ දරුවට කොහෙද කෙලවර කියලා ඉතින් බොහෝම බුදුහාමුදුරුවෝ කියලා මුසුප් වෙලා බලන ඉන්නවා ප්‍රශ්නේ අහන්නෙත් නැතුව. ඊපස්සේ බුදුරජාණන්සේ ප්‍රශ්න මතු කරලා උත්තර දෙනවා. ස්වාමීන් වහන්සේ දැන් ඔතෙන් වෙන්නේ සෝවාන් වෙන්නේ සක්කාය දිට්ඨිය දැන් තියෙන නම් සක්කාය ඉතුරු. ඒ කියන්නේ මේ කෙමිකල් බොඩි එක ඒක ඔක්කොම වැඩ. නමුත් මේ චිත්තක්ෂණය ගන්නකෝ සෝවාන් මාර්ගඵලයේ ලබන වෙලාවේදී ඒ වෙලාවේදී සම්පූර්ණ ප්‍රශප්පයක් වෙනවා. ඊට පස්සේ ආයෙත් එන්නේ ඵල අවස්ථාවෙන් එහාට ආයෙ මේ ජීවිතේ හැබැයි ඉරිවර්ටිබලි තුනක් හදගන්න. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලපදක. නමුත් ඉතුරු හත අර තුන නැති වෙන්නේ නැතුව වෙන විදිහට පුරවගෙන. ඒ කියන්නේ අපි මේ භාජනයක සීල් කර භාජනයක වාතය අස් කරපුවම ඉතුරු වාතය මේක පිරී ඇතිනවා ආංශික පීඩනය කියලා එකකදී අන්න වගේ තමයි භාජනයකින් අපි කෙලෙස් අස් කරාට එයා කැමති නෑ අඩු බවක් වෙනවා එයා ඉතුරු ටිකෙන් පැතිරලා හදාගන්න හදුවාම ඇත්ත ප්‍රෙෂර් එක අඩුයි හැබැයි ප්‍රෙෂර් එක අඩුයි නමුත් බැලු බැලමට පිරිච්ච ගතියක් පේනවා විසාකා වේවා. මන්න හරියට දන්නේ නැහැ අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. මොකද මේ ප්‍රධාන උපාසිකාවක් විදියට ලිවිච්චව තියෙන්න ඕනේ. මට හැබැයි මේ වෙලාවේ මතක් කරන් ගන්න. අර නුවන් මාත්‍ය ලියන පොත් එක වෙන්නේ. ළඟදී ලියන පොත් එකක් තියෙනවා. يعني ඒක මම දැලියලා තියෙනවායි කියලා. නමුත් ඊට ඉස්සෙල්ලා පැහැදිලිවම ওই ධම්මදින තෙතනින්නාංශගේ අර මේ BPS එකේ පළ වෙලා තිබුණා. විෂකච්ඡත්තේ තියෙන්න ඕනේ මට හැබැයි හරියට රෙෆරන්ස් මතක නැහැ. Thank you. අමාරයි අපිට තව නෑ නෑ මේක වෙලා වැරදි. මේ වරුලස ලාභයි. මේක ලාභයි. උන්ටට සාකච්ඡා කරලා ඉන්න පුළුවන්. නමේ. නෑ ඔකේ හරියට කරනවා. නමේ ප්‍රශ්න. වයින් කරස්සල්දී. ඔය කේමන නමේ නම් අපේ වෙලාව හරි නැකතාවි. පිළිමනාරි අපිට තියෙනවා නම් මොකද මේ අපේ අවසාන ධර්ම සාකච්ඡාව. ඒ නිසා මේ නැත්තම් අපි කාටත් ස්තුති කරලා දෙවියන් පින් දීලා වැඩේ නැත කරන එකයි තියෙන්නේ. නිවන් දැසීමේ ඒවට වහන්සේ සමහර තැන්වල ගන්න ආස එහෙම ඉන්නේ නැහැ එහෙම තියෙනවා. නෑ ඒක ඇත්තටම මං කියන එක වැරදිද දන්නෙත් නෑ නෑ ඒක ඕන කෙනෙකුට කියන්න පුළුවන් නමුත් එක දෙයක් එක සැරයක් කියවලා අර්ථ ගන්න බෑ නැවත නැවතත් කියවන්න ඕනේ ඊට පස්සේ Taman දැන් මාගේ කියන ප්‍රතිපත්තිය තමයි ආගම දුරු කරන එක තමයි මගේ වැඩේ ධර්මයේ මතු කරන්නේ හැම වෙලාවෙම මොකේ කරේ ධර්මයේ මතු කරලා කියනවනම් මම ඒක බොහොම නැවත නැවත කියනවා ආගම පැත්තට අනේවා පැත්තකට දාන ඉතින් ඒකෙන් බලන්න පටන් අරගත්තොත් සූත්‍ර පිටකේ මට පේන්නේ සංග්‍රහ දාලා බලුවා ඒ වගේ හැම කෙනෙකුටම අපි ගෙනාවු තියෙන ආරයක් අපි බලන්නේ ඒ ආරේ දිගේ. ඉතින් ඒ සර්වඥන්සේ වැඩ ඉන කාලේ මේ මහා කාශ්‍යප මහා රාහුල නන්ද සාරිපුත්ත මොග්ගල්ලාන ඒ සංසල ඔක්කොම පසලසක පොයි දවසේ මේ ගල්තලාවක වාඩි වෙලා ධර්ම සාකච්ඡා කරනවා. ඉතින් හරිම සුන්දරයි ඒක. කැලෙත් සුන්දරයි ඉර පායලා හඳ පායලා සාරිපුත් ස්වාමීන් වහන්සේ කියනවලු මේ වගේ මේ අමනුෂ්‍ය වාසය කරන කැලයක් මෙච්චර සුන්දර වුණේ මේ බෞද්ධ භික්ෂුන් වහන්සේලා මේ කලවල ආශ්‍රය කරන නිසා කියලා. ඒකට මොකල්ලාන් ස්වාමීන් කියනවලු ඒකත් වෙන්න පුළුවන්. නමුත් මේ ඉද්ධිප්‍රාත්‍යහාරිය තියෙන කෙනෙක් ඉන්නකොට කොතන වුණත් සුන්දරයි කියන්නේ. ඒකට කාශ්‍යප වහන්සේ කියනවලු නෑ ඒකත් ඇත්ත තමයි ඒකට මේ දුත්තහංග 13ව රකින්න කෙනෙක් කැලේ ඉන්නවා නම් ඉතින් කැලේට ආඩම්බරයක් නේ කියලා. ඒකට අනුරුද්ධ ස්වාමීන් කියනවලු මේ දිබ්බ චක්කු තියනවනේ කියලා ඔක්කොම කිව්වට පස්සේ කාටවත් තේරෙන තම තමන්ගේ කාඩ් එක පෙන්වන්න හදන්නේ කියලා. ඊට පස්සේ ඔක්කොටම කල්පනා වෙලා කියනවා එතකොට දැන් අපි යන්නේ ශාසනයේ ඉන්න බරකාරෝ ටික. දැන් අපි එක එක කියනකොට කොහොමද කියලා. ඊට පස්සේ කියනවා හොඳ වැඩි තමයි ලොක්ක ගාවට ගිහිල්ලා මේක බේරගමු කියලා බුදුජානනාතිකාවට යනවා. ගිහිල්ලා කියනවා ස්වාමීන් වහන්සේ අපි මෙන්න මේ ඇත්තටම අවංකව කතා කරේ. ඊට පස්සේ කියනවා බුදුජානනාංශේ මේ තම තමන් ලෝකයේ දකින්න විදිහට තමයි ලෝකයේ සුන්දරත්වය මතුවෙන්නේ. වැරදි නෑ. එක එක නාගේ දෘෂ්ටි කෝණ. ඒක නිසා සූත්‍ර පිටකය අරගෙන සූත්‍රයක් කියවන්න පටන් අරගත්තාම භාවනා නොකරන එක නම් බලන්නේ වෙනමම එයා දැන් පැහැදිලිවම PhD එකක් ගන්න නැත්නම් ඩිප්ලෝමා එකක් ගන්න මොකක් හරි ඉතින් එයාට ඒක බලනකොට ඕනතරම් සම්බන්ධතාවක් තියෙනවා. තව කෙනෙක් මේ ආගම පැත්තෙන් බලන ගියාම ඒක දර්ශනයක් වෙනවා. සංගර ධර්මයේ පැත්තෙන් බලනකොට සතිය ඉස්සර කරලා බලනකොට සමාධිය ඉස්සර කරලා බලනකොට ඒවත් අපේ ඇතුළේ මාර්ග වෙනවනේ. සමහරලාට අපි හැඟුම් බර වෙනවා ආගම පැත්තට සමහරලාට සති පැත්තට ඒ බලන බලන වෙලාවේ රසය වෙනස් ඒ නිසා දිගට කියවන්න පුළුවන් තරම් කියවන්න මම හරි කැමති ඔය මේ බුද්ධ ජයන්ති පොතට මොකද ඒක බොහොම කෙටියෙන් මේ පැත්තේ සිංහල අර්ථය තියෙනවා ඉතින් මම පැවිදි වෙන්නත් ඉස්සෙල්ලා භාවනා කරන්නත් ඉස්සෙල්ලා පොත් කියවන්න පටන් අරගත්තා එතකොට මීටිකල ගිහලා නායක අහුම්තුරු හම්බුනාට පස්සේ මේ මං කෝසාන සමන් ඇත්තම පාඩි අපි දන්නේම නැහැ ඒගොල්ලම බණක් අහන්න මගේ කට හොඳ නැති වෙන්න පුළුවන් කිසිම හාමුදුරනක විශ්වාසයක් තිබුණේ නැහැ. දකින්නකොට තරහයි. ඒ නිසා කිසිම හාමුදුරනට වඳින්න බෑ. වැන්දට කොන්ද නැමෙන්නේ නැහැ. කියන්නේ මහා මහන්නක් කරකවති. ඒ නිසා මේ සූත්‍ර කියනකොට හරි සම්බන්ධයක් තියෙනවා. ඊට පස්සේ මං ගිහලා කිව්වා මෙහෙමයි ස්වාමීන් වහන්සේ මේක අපබ්‍රංශ සිංහලයක් මේකේ තියෙන්නේ තේරෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ හරිනේ කියලා. ඒ වුණාට කමක් නැහැ කිව්වා පළවෙනි සැරේ කියන 10ක් විතර තේරෙයි කියලා. දෙවෙනි සැරේට 15ක් 20ක් 30ක් කියලා දිගට කියවන කියවන යන්න මජ්ක්‍ධිම නිකායෙන් පටන් ගන්න කියලා. භාවනා කරන අයට අවශ්‍ය තොරතුරු ටික තියෙනවා සතිපට්ඨාන මේ ආනාපාන සතිය ඉන්ද්‍රිය භාවනා කායගත සති ලස්සන සූත්‍ර ටික තියෙනවා අනිතිකේ කතාවක් තියෙනවා. ඒ නිසා කියවන කියවන කියවන කියවන යන්නේ කියලා. ඉතින් ඒ විදිහට කරනකොට යනකොට මේ Tamanටම තේරෙනවා නැවත නැවත කියනකොට අලුත් අර්ථ රස එන්න පටන් ගන්නවා කියලා. මට විෂයාකාරය මතක නැහැ පොඩ්ඩක් කියලා මට කියලා දුන්නොත් මම විස්තර දෙන්නම්. මතකද ඒක කියන්නේ? හතර ආකාරයකට කපනවා. ඔව්. රූපේ ආත්මය කියලා ගන්නවා ආත්මය තුල තමයි රූපේ කියන අනිත්‍යය. රූපේ ආත්මය කියලා ගන්නවා ආත්මේ රූපේ කියලා ගන්නවා රූපේ ආත්මේ පිහිටියයි කියලා කියනවා ආත්මේ රූපේ පිහිටලා තියෙනවා කියලා කියනවා. කියන්නේ අත්තනිවා රූපං අත්තස්මින් වා රූපං රූපස්මින් වා අත්තං ඒ කියන හතර ආකාරයට පිටලා කියනවා ඒක නිසා අපිට ගන්න තියෙන එකෙන් ප්‍රධාන වශයෙන් අපිට අල්ලන්න කරන්න පුළුවන් රූපේ ගත්තොත් ඒ තුල ආත්මය තියෙනවා කියන එක තමයි භෞතිකවාදීන්ගේ මතේ භෞතිකවාදීන් ඊට එහා මොනවාක්වත් විශ්වාස කරන්නේ ඒක මේ මේ අපි මේ මේ කවුරු හරි ඇහුවොත් තව කෙනෙක් පෙන්වන්න කියලා අපි යාගේ රූපේ තමයි පෙන්වන්න තියෙන්නේ. අපි යාගේ හිත කොහෙ තියෙනවද? රුචි අරුචිකම් මොනවාක්වත් පෙන්වන්න බෑ. ඒ නිසා අපි හැම වෙලාවෙම රූපේ තමයි අපි පේන ගොරෝසුම දේ විදිහට පිටලා තියෙන්නේ. ඒ නිසා මේ රූපේට හානියක් වෙනකොට ආත්මයට හානියක් වෙනවා වගේ අපි බොහොම සැලෙනවා ඒකට. ඒ වගේම හිතට විතරක් වේදනාව එනකොට මොනවාද රූපෙට මොනවත් වෙලා නැහැ මේ රූපයත් කිලිපොළන්න පටන් ගන්නවා කවුරු හරි නින්දාවක් කරනකොට කවුරු හරි වෙනකොට මේ ඇඟට කිසි සම්බන්ධයක් නැහැ ඒකේ ඒනොට ඇඟ නිකන් කිලිපොළන ගතියක් තියෙනවා ඉතින් ඒ නිසා අපි නිතරම මේක ආරස්සා කළ යුත්තක් මේක තමයි මම කියන්නේ කියලා මේ කෙරේ පිටලා කටයුතු කරනවා. ඒකේ කටයුතු කිරීම නිසා රූපේට මම නැති වෙනවා, නැතු බැරි වෙනවා, මමයට රූපේ නැතු බැරි වෙනවා කියලා මේ දෙන්න කෙරේ එකිනෙක අන්‍යෝන්‍ය විශ්වාසයක් ඇති වෙලා මේ හැම වෙලාවෙදීම මේක දිගට ස්ථිරව සුඛව සුබව පවත්තන එක මගේ වැඩේ. ඒක නිසා ස්වභාවයේ ලෝකේ පවතින අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන එක මට නොදකින්න පටන් මේක නিত্য දෙයක් මේක සුඛ දෙයක් සුබ දෙයක් ආත්ම දෙයක් කියලා මේ දෙන්න අතර තියෙන ගනුදෙනුවේදී ඔයා මගේ පිටකසන්න මම ඔයාගේ පිටකසන්නම් කියලා දෙන්නට දෙන්න පිටකසා ගැනීමක් තමයි කරන්නේ. නිසා රූපේ ලස්සන නම් රූපේ ශක්තිමත් වෙනවා හොඳ ආත්ම ශක්තියක් තියෙන කෙනෙක් විදිහට තමයි පවත්ලා තියෙන්නේ. ඒ නමුත් ඊට වැඩිය සියුම් යනවා වේදනාවත් එක්ක මේ වේදය කියන වචනේ ගත්තාම මේක හොඳට තේරෙනවා. මා දන්නා දේ මගේ වේදය මගේ ත්‍රිවේදය වෙන කෙනෙක් අභියෝග කෙරුවොත් එතකොට අපිට කියන්නේ මම මේ කියන දෙයට උඹ කොහොමද කතා කරන්නේ මම මෙහෙමයි කියලා මගේ දැනුම මම කියාගන්න මට වැටෙන දේ මම විඳින දේ මම කියා ගන්න ගැතියක් තියෙනවා. එතකොට මේ මගේ දැනුමත් ඒකම ආරක්ෂා කරන්න හැඩ ගැහිලා මම යා කරන කරන දෙයට උදව් කරන්න බොරු සාක්ෂි දෙන්න ලෑස්ති වෙනවා. එවැනිම සංඥාස්කන්ධයත් මම හංගිනවනම් බුදුහාමුදුරුවමයි ඇත්ත. බුද්ධහගමමයි ඇත්ත කියලා කවුරු හරි කෙනෙක් ඇවිල්ලා කිව්වොත් එහෙම කොහෙද අපි අපි ආශ්‍රය කරන දන් සතරබලදත් දෙවියන් අතෝ ඊටත් එහා කියලා අර මගේ හැඟුම් වලට මගේ හැඳිනීම් වලට සෑහෙන අභියෝගයක් එනවා. ඉතින් එතකොට අර ඔය කියන දෙයයන් අතරත් කියන මනසට හොම්බට දෙයක් තමලා ඉඳී කියනවා. එහෙම කොහොමද කතා කරන්නේ? අපි මේ මේ මෙහෙමයි මෙහෙමයි කියලා අර හැඟුම් ටික මම කරගෙන මගේ හැඟුම් කරගෙන අපි රාග දෝෂ ඇති කරගන්නවා. සංස්කාර කරන්න ගියාම දැන් මම මේ ස්ථානට ආවා. මම හිතුවා මම මේක ටික කාලයක් ඉඳලා මේක මම වැඩ පටන් ගන්න මම ඉතින් හදනවා මේක මෙහෙම කියන්න බෑ අද මෙහෙම කියන්න බෑ කවුරු හරි කෙනෙක් කියලා ඒක අවුල් පාස කරනවා නම් මේ මම කරපු දේවල් වලට අතු කියන්නේ නෑ ඒක මගේ මන අපේ මගේ රුචිය පුළුවන් නම් කාලය බිල හිටපන් බැරි වල අතු කියන්නේ නෑ කියලා අර මම කරපු සංස්කරණ වෙනස් කරන්න හදනකොට ඒක මට රිදේ ඒ වගේම කවුරු හරි එනකොට කවුටක්වත් මෙයා නෙවෙයි මෙයා නෙවෙයි මෙයා නෙවෙයි මම මෙහෙමයි කියන්නේ මම සංස්කරණ ඇති කරනවා ඉතින් මේක හැඩගස්සනවා හැඩගස්සනකොටත් ඒ හැඩගස්සේ හැම එකක් එක්කම මම අඳුර ගන්නවා මේ මගේ සංස්කරණ මේ මගේ නිර්මාණ මේ මගේ අදහස් කියලා ඒකෙන් මම ගන්න විඥානය කරන්නේ දේවල් වෙන්කොට වෙකොට හඳුනන එක වෙන කෙනෙක් හඳුනන ක්‍රමේ බෑ මං හඳුනන ක්‍රමේ තමයි කරන්නේ අන්නේ විදිහට ඒව ඔක්කොම මම කරගන්නවා මගේ කරගන්නවා ඒක ලියලා ඒකට රිංග ගන්නවා ඒක මට රිංගව ගන්නවා මෙන්න මේ විදිහට පටලවිල්ල විෂයාකාරයකට කියනවා ඊට වැඩි වෙනස් ජීවිත සක්කාය දිට්ඨිය මේ සම්මාදිට්ඨි විශ්වාස විස්තර කරනවා කම්මස්සකතා ඥාන සම්මාදිට්ඨි සමත සම්මාදිට්ඨි විපස්සනා සම්මාදිට්ඨි මාර්ග සම්මාදිට්ඨි සහ ඵල සම්මාදිට්ඨිය. ඒ විදිහට සම්මාදිට්ඨිය පමණක්ම විස්තර කරන්න පුළුවන් කොම රාශියක් තියෙනවා. මෙතන පෙන්වන්නේ පංච පාදස්කන්ධ එක එකක්. ඒක මමයේ, ඒක මගේය, මම ඒකේය, මම ඒකේ ඒක ඒක මගේය කියලා කියන විදිහට ඒකම චතුස්කෝටික ප්‍රශ්නේ පහෙන් වැඩි කරපුවාම 20කටපත් වෙනවා. කරන්නේ ඔව්. ඒකට ප්‍රශ්නේ මොකද්ද? ඔව්. ඒක ඒක අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් පැතිලා එහෙම නෙවෙයි 11 ආකාරය කියන්නේ අතීතනගත පච්චුප්පන්න ඕලාරිකං අසුකමං වා හීනං වා පණිතං වා දුරේ වා සම්තිකේ වා අජ්ජත්තං වා වෛද්‍යං ඒ කියන්නේ 40 ආකාර සතිපට්ඨාන භාවනාව අනිච්චතෝ දුක්ඛතෝ රෝගතෝ ගණ්ඨතෝ සල්ලතෝ ඒක තමයි 11 පෙන්වන තැනක් තියෙනවා. සත්‍ය මොකද්ද සීලවන්ත සූත්‍රය සහ සතිවන්ත සූත්‍රය සඳහන් කරලා තියෙනවා. සබ්බේ සංඛාරා නැත්තම් රූප වේදනා ඔක්කොම අනිච්චතෝ දුක්ඛතෝ රෝගතෝ ගණ්ඨතෝ සල්ලතෝ පරතෝ පලෝකතෝ ආබාධතෝ ශුඤ්‍යතෝ රිත්තතෝ තවත් එකක් තියෙනවා. ඒක 40 ආකාරයට බෙදලා පොතක් ලියලා දෙනවා කේරුකාණ ස්වාමීන් වහන්සේ සම්සලස සමසත්ලිස් 40 ආකාර භාවනාව කියලා. 44 ආකාර භාවනාව. ඒක මේ කුරුමේ තෝලේසයි කියලා භාවනා ඒක බොහෝම ගැඹුරට විසනම් සර්වති දේශනා තියෙන 11යි. එතකොට මොකද්ද ප්‍රශ්නේ මොකද්ද මෑණියනි? ගැන අනිච්චතෝ දුක්ඛතෝ ඒක 11 ආකාරයට ගන්න ඔතන අට්ඨරස විපස්සනා කියලා තව එකක් තියෙනවා. සත්ත්ව විපස්සනා කියලා තව එකක් ඔක්කොම තියෙන අනිච්ච දුක්ඛ අනාත්ම බව. අනිච්ච දුක්ඛ අනාත්ම කියන එකේ එක එක අතුපතර විහිදී යෑම තමයි තියෙන්නේ. සමසතලිස් වෙනකොට අනිත්‍යාකාරයේ 10 ආකාරයකට පෙන්නනවා දුක්ඛ 25 ආකාරයකට පෙන්නනවා අනිත්මය 5 ආකාරයකට පෙන්නනවා. ඒ කියන්නේ එකම දේ එකෙන් බැලන මේ පැත්තෙන් බලන්න කියනවා. ඒකම තමයි ඔය 11 ආකාරයට දක්වනකොට දැන් අපි ලොකු සංසේ පොතක් ලිව්වා අට්ඨරස විපස්සනා ගැන 18ක් විපස්සනා ගැන නමුත් අන්තිමට බලනකොට මුද්‍රණය කෙරුව හුඟා කාට පස්සේ මුද්‍රණය කෙරුවේ සංශෝභන ස්වාමීන් වහන්සේ ඒ ශාන්ත වෙලාව මේ 18 මිස්ටර් කන්ටඩිය හතක් කියනකොට ඔක්කොම කියවෙනවා හැබැයි 18 මේක විස්තර වෙනවා ඉතින් ඒ විස්තර කරනකොට ස්වාමීන් වහන්සේ ඉස්සලා අනිච්චතු දුක්ඛතු රෝගතු කියන අනිච්චතු දුක්ඛතු අනත්තතු කියන එක විස්තර කරලා කියනවා මේකම තමයි ඉස්සරහට යන්නේ කියලා. දැන් අද අපි උදේ කතා කරපු අර මහසි භාවනා ක්‍රමයේ අවසානයේට පෙන්වන්නේ අට්ඨරස විපස්සනා. ඒකේ දේශාංශය අනිච්චක දුක්ඛ අනාත්ම කියන එක බොහෝම ලස්සනට විස්තර කරලා කියනවා මේකෙම හෙවණලි තමයි. ඊටු 18 ආකාර 11 ආකාරයක් ඒවා එකක් තමයි. කොටින්ම කියනවා නම් මේ ප්‍රධාන ත්‍රිලක්ෂණය තමයි මේ එක එකනා දක්ෂින ආකාරවලට වෙනස් කරලා පෙන්නන්නේ. ඒක තමයි 11 කරේ සුතවන්ත සූත්‍රය සහ භව මේ සීලවන්ත සූත්‍රය කියලා සූත්‍ර දෙකක් තියෙනවා. මට මතක නැහැ අංගුත්තර නිකාය සංයුත්තර නිකාය කියලා කොහොමද මේ මීත්‍රිකරදී මම ඒකට කියපු බණ සුතවන්ත සූත්‍රයට කරපු බණ මට මතකයි අපි පරණ බහන කාලේදී මම කිව්වා. ඒක මේ මම හිතන්නේ සංයුත්තර නිකායේ තියෙන්නේ. සුතවන්ත සූත්‍රය කියලා සුතෝතවනාවසෝ කිං කරණීයෝද කියලා සාරිපුත්තු සාංශික අහන කොට්ටිත ස්වාමීන් වහන්සේකෝ. එතකොට කොට්ටි සාංශික කතා කරලා කියනවා සුතෝතවනායසෝ රූප ධම්මං අනිච්චතෝ දුක්ඛතෝ රෝගතෝ ගණ්ඨතෝ සල්ලතෝ පරතෝ පලෝකතෝ කියලා 11 ආකාරට විපස්සනා කළ යුතුයි. වේදනා සංඥා සංඛාර විඥාන කියලා. ඊට පස්සේ කොට්ටි සාංශික අහනවා මේ සීක පුද්ගලයා මොනවද කරන්නේ? ඒ කියන්නේ සීක පුද්ගලයා කරන්න ඕකමයි කියන්නේ. රහත්ුණට පස්සේ මොකද? රහත්ුණට පස්සේ කොනකොට. ඒ කියන්නේ අනිත්‍ය දුක අනාත්ම මෙනෙහි කරන තාකල් තමන් ඉන්න පු탁 යන භූමියේ ඉඳලා සීක ආසීක භාවයටපත් කරනවා. ගියාට පස්සෙත් කරන තියෙන ක්‍රම තමයි. ඒ සූත්‍රවන්ත සූත්‍රය ඒක තමයි කියන සාරාංශය මට මතක වෙන්නේ. තමන් සමන්ට ලැබෙන්නේ මම අපිට මට හොඳේම තමයි හැමදේම කියම් ඉස්සරහට තමයි අපේ සම්පූර්ණ ඒව තියෙද්දි ඒ දැන දැන දැක දැකම මේ විපාකේ ලැබෙන නැත්නම් කරාසේ හරි වැරදි වැරදි හරි කරන්නේ කරන්නේ වහන්නේ මොකද තමන්ට තමන්ට කැමති නම් තමන්ට අහේනි කරවන්නා වූ අකුසල් කරන්නේ ඇයි කියන එක. ඒක අකුසල් කරන්නේ ඒක නිසා ඔය සම්පූර්ණ චිත්‍රය භවතණ්ණාවෙන් විස්තර කරන්න බෑ. ඒ කියන්නේ භවතණ්ණාවකට විරුද්ධ විභවතණ්ණාව කියලා එකක් තියෙනවා. කාමතණ්ණාව කියලා එකක් තියෙනවා. කාමතණ්ණාවේ ගත කරන එක්කනාට ඔය මම මට මගේ ප්‍රිය භාවයේ නෙවෙයි ආත්මෙට තියෙන ප්‍රියභාවය නැත්තම් පැවැත්ම තමයි භවතණ්ණාව කියන්නේ. එයාට තියෙන්නේ සුඛේ වැඩි කර ගැනීම පමණයි. වර්තමානයේ තියෙන සුඛේ වැඩි කිරීම. ඒ සුඛේ වැඩි කරන වෙලාවදී අකුසලයක් නම් සිද්ධ වෙන්නේ Tamanට මත්ෙදී හානි වෙන බව ඒ වෙලාවේ දන්නවා. ඒකෙදිත් කරනවා මොකද වර්තමානයේ තියෙන සැප නිසා. ඒ වගේම මේ වෙලාවේදී තව කෙනෙකුට ආන වෙන බව දන්නවා නමුත් අර කාම තණ්හාවේ තියෙන තාම කන්නාටගේ දාසකත්වය නිසා බැගෑගතිය නිසා එලා නොකර බෑ නිසා Tamanට අනුන්ට හානි වෙන වර්තමානට අනාගතයට හානි වෙන දේවල් දැක දැක දැන දැන කරනවා ඒකට කියනවා කාම තණ්හාව කියලා භව තණ්හාවට ගියාම අපිට ඕන කරලා තියෙන යහ පැවැත්ම සඳහා දැන් දුක් විඳත් කමන්නේ මතු ආත්ම නිවන් දකින්න දාන දෙනවා මතුවන් නිසා දිව්‍යත්ම භාවය සඳහා නිවන් දකින්න නෙවෙයි. ඉතින් নানা ආකාර කරන හැබැයි දැන් දුක් විඳිනවා. නමුත් භවයේ පැවැත්මක් තියෙනවා. ඒකෙම පැවැත්ම පිළිබඳ ද්වේෂය තමයි විභව තණ්හාව කියන්නේ. ඒක නිසා සීවිනස ගැනීම කියනවා. සීවිනස ගැනීමත් මේ අපි ඔක්කොගේ මල්ලේ තියෙන කාවුදයක් තමයි. අගියට අත ගාලා බැරිම තැන ඒක තමයි ගන්නේ. එතකන් නැත්තම් බොහොම සාන්ත දාන්ත තීන්ත කූඩු වගේ තමයි පේන්නේ. හැබැයි අඩිය කාගෙනත් ඉතින් කාගවත් විශේෂ දෙයක් නැහැ. ඕනම කෙනෙක් තුල අඩිය තියාගෙන ඉන්නේ බැරි වුණොත් දෙන්නම් වැඩි කියලා. ඒ ඩෙත් ඉන්ස්ටික් කියලා කියන්නේ වෙස්ටර්න් සයිකොලොජි පැහැදිලිවම කියනති. ඒ නිසා ඒකෙදි කියන්නේ පැහැදිලිවම පැවැත්ම ගැන හැඟීමක් නෙවෙයි. පැවැත්මට තියෙන ආසාවට කෙලින්ම හරස් වෙනවා. ඒකත් මේ මල්ලේ ඇතුලේ මේ නෑ ඉන්නවා. ඒ නිසා අපිට එක සාධකයකින් එක දෙයක් විස්තර කරන්න බෑ විවිධාකාර හේතු රාශියක් නිසා විවිධාකාර බල රාශියක් පහළ වෙන්නේ අපි හිතන්න පුරුදුලා තියෙන එකට එක සම්බන්ධ කරලා තමයි එතකොට පැටලෙන්නේ ඒක තමයි අපි උගන්වලා තියෙන ක්‍රමයේ අපිට එකට එක සම්බන්ධතාවය බුද්ධජනනාංශයේ ඒක අර මෙහෙම කරලා කියන්නේ මෙතනත් පහක් තියෙනවා මේ දෙකේ මේ දෙක සම්බන්ධ වෙච්චාම මේකේ මේකත් එක්ක කනෙක්ට් කරනවා මේ තව සම්බන්ධතාවයක් තියෙනවා ඒක නිකන් 3 dimensional picture එකක් පේන. අපිට මේ අපි තියෙන අධ්‍යාපන ක්‍රමය යන්නේ එකට එක සම්බන්ධතාවය අපිට ඒක දෙක තුනක් සම්බන්ධ වෙනකොට අපිට පොතක ලියන්න තේරෙන්නේ නැහැ. ඒක නිසායි බුදුරජාණන්සේගේ දේශනා විලාසෙදි පේන්න තියෙන්නේ මේ කතා කරලා පෙන්වන්න ගියාට ඒ කියන භාෂාව තුළ පිටිපස්සේ ගොඩාක් අන්තර්ගතයක් තියෙනවා. ඒක නිසා කියනවා නීතාර්ථ සහ නෙයාර්ථ කියලා දෙකක් තියෙනවා. යොමුකට දක්වන දෙයක් එකක් තියෙනවා. ඒකෙන් ගැන්න දැන වෙන දෙයක් තියෙනවා. ඒ දැන වෙන දේ මොනවාද උක්කටිඥ කෙනාට විතරයි වැටෙන්නේ. විපංචිතඥට ටිකක් වැටෙනවා. යෙය පුද්ගලයාට ඒක තේරෙන්නේ එයාට මෙහෙම පෙන්නුවොත් මෙන්න මේක හඳ කියලා එයා ඇඟිල්ල කෙලවර දිහා බලලා කොහොඳ නැහැ. බුදුහාමුදුරුවෝ කියන්නේ බුදුරජාණන් කියන ඕක දිගින් බලන්න ඵලයන් කියලා. එයා කෙලවර දිහා බලලා කියනවා බොරු කරන්නේ. අනික් කටේ පේනවා කියන්නේ බොරු මේ මම බැලුවා නෑ නෑ. එයා බලන්න එයාට පුළුවන් මේ දෙන්න යන්න විතරයි. නෙය පුද්ගලයා. ඒ කියාට බුද්ධ ධර්මයේ තියෙන ගැඹුරක් කතා කරනකොට කියනවා නෑ නෑ නෑ එහෙම දෙයක් ඔය වචනේ නෑ. නෙය පුද්ගලයා පදබරම් පුද්ගලයා කවදාත් මෙතන නතර නෑ. ඒ ආපු වේගෙට ප්‍රක්ෂේපණ කරලා දකිනවා. ඉතින් බුදුරජාණන්සේ දාසන දේශනා කරන නෙය පදබරම් පුද්ගලයා ගැඹුර ගන්නවා. නමුත් නෙය උගට්ටන්නේ පුද්ගලෙක් නෑ. උගට්ටන්නේ විපංචයන්. නෙය පුද්ගලට තේරෙනවා මේ කට්ටිය පින් කරන නිසා ගියා. පදපරමයි කියලා කියන්නේ වචනේ විතරමයි අල්ලන්නේ. ලිටල් මීනින්ග් එක විතරමයි න්යායට මොනවක්වත් ගන්න බෑ. ඒගොල්ලෝ තමයි හැබැයි සාසනේ ඉස්සරහට ගෙනියන්නේ. ලියලා කරලා කාටට දීලා ඒගොල්ලෝ නිකන් පුස්තකාලයක් වගේ. Taman කියවෙන්නේ නැතුනට ඒක ආරස්ස කරලා ගෙනියනවා. ඉතින් මේ හතරම ඕනේ වැඩි. අවශ්‍යයි නැත්නම් ඒක ඒ කොයියටද කියන්න බෑ. ඒක ඇත්තටම එක විදියට මහදිර කියන්න බෑ. බය කියලා කියන්නේ කෙලෙස් වලට නම. බුදුජානකගේ විදියට බලනකොට බයක් තියෙනවා කියලා කියන්නේ කෙලෙස් කෙලෙස් වලට කියනම තමයි බය. ඒ නිසා බය වුණා නම් ඒකේ කාම තණ්හාවක් තියෙනවා, භව තණ්හාවක් තියෙනවා, විභව තණ්හාවක් තියෙනවා. ඒ තණ්හාව තුන් ආකාරයෙන්ම වැඩ කරනවා. බය කියන්නේම කෙලෙස් වලට නම. අනිශ්චිතතාවය පිළිබඳ සංඥාවක්. ඉතින් මේ මුළු ලෝකෙම මෙච්චර මේ ලක්ෂණ සංස්ථාවල් හැදිලා තියෙනවා. මේ කොහොම කරලා තියෙන හැම කෙනාම බයෙන් තර්ජිතයි. නිසා කිව්වොත් උඹ බයට මට වැඩි ගාණක් ගන්න හැම මාසෙම රුපියල් 5 ගන්න දීපන් මරණයට පස්සේ උනත් මම බලා ගන්නවයි කියලා මේ ළඟදී අර මේ සුදු මහත් එක්ක ඇවිල්ලා ඉන්නවා භාවනා කරනවා එයා කියනවා ඔබ දන්නවද කියලා වැඩසටහනක් තියෙනවා කියලා එංගලන්තේ මේ ඊගාව ආත්මේ මොකද්ද කියලා හොයන්න විශාල ප්‍රොජෙක්ට් එකක් තියෙනවා. මම කිව්වේ එංගලන්තේ කාර්යයේ තියෙන පිස්සු ඇදිර බලන්න ඕක එච්චර ලොකු පිස්සුවක් නෙවෙයි. මේ මිනිස්සුන්ගේ තියෙන වෙනම සමිතියක් ලෝකේ ෆ්ලැට් කියන. පවුන් නැහැ කියන්නේ වෙනම ඒක සමාජිකත්වයේ ගන්න ලෝක ෆ්ලැට් කියන එක ඒකත් පිළිගන්න. ඕගොල්ලෝ තමයි අපිට මේ විද්‍යාඥයෝ වගේ පේන්නේ. මාමු පිස්සු හොඳ එක තියෙනවා. ඉතින් මෙයා ඇත්තට උඩල්ලා කියලා කියනවා මේ ඊගාවාත්ම කරන්නේ මොකටද? මැරෙන්නේ ඉස්සෙල්ලා ඒ ආත්මෙට මුදල් තැන්පත් කරන්න. ඒක නිසා කෝටි කොච්චරද ගානක් දාලා දැන් ලංකාවේ ප්‍රොජෙක්ට් එක පටන් ගන්න තියෙන්නේ මේ ඒ කට්ටිය කියනවලු මම අනිවාර්යයෙන්ම අහවල් තැනේ මැරෙනවනම් ඒ දේශිම වැඩේ තමයි එන්නේ ඉපදින තියෙන ආත්මෙ මුදල් තැන්පත් කරන්නේ. මේ තරමටම මේගොල්ලෝ පුනරුත්පත්ති අදහන. කර්මීසා කර්මවලේ අදහන මේ සල්ලි ටික අහගෙන යනවා. ඕනේ වගේ જાතිනේ ලෝකේ තියෙන නිසා අපි හිතන්නේ සුත් ඔක්කොම හරි දක්ෂය හරියම තේරුම් බේරුම් ඇති කට්ටිය කියලා. මල මුත්‍ර අඳුරන්නේ. මේ අසුචි මේ රත්තරන් කියලා දන්නේ අපි දකින්නකොට අම්මා ඉස්සර බැනලා උදව් උපකාර කරන්න ගියාට කතා කරලා වැඩක් නැහැ. උන් ඒක දන්නවා කළු මිනිහා අපිට සලකන බව දන්නවා. ඒක නිසා ඉන්ජිනියු කියන්නේ. ගණ්ඩ දෙයක් නෑ. කිසිසේත්ම මොකක්වත් ගන්න කිසිම ගුණපද්ධතියක් නෑ. ඒ නිසා බය කියලා කිව්වහම මේ පිට රටින් අපිට ඔක පතවපු දෙයක්. මේ රක්ෂණ සංස්ථාවල් බැංකු ගිණුම් එනම් මනම් බුදුසෙනසේ පැහැදිලිවම කියලා තියෙනවා මොන්නම විජේකවත් තව කෙනෙකුට තව කෙනෙක් එහෙම ආරක්ෂා සංවිධාන දෙන්න බෑ කියලා. නමුත් ඒගොල්ලෝ කියන්නේ එහෙම දන්නේ නැත්නම් රටක් දියුණු කරන්න බෑ. උඹලා මේ ම්ලේච්චයි. ඒක නෙවෙයි අනිවාර්ය වාහනයක් ගත්තොත් රක්ෂණය කරන්න ඕනේ. කොහෙද තියෙන්නේ නිත්‍ය සංඥාවක් ගන්න කියලා ධර්මයේ හැටියට බලන්න. ඒක නිසා බය කියලා කියන්නේම කෙලෙසක් සඳහා වෙන නමක්. ඒක පු탁ඥය උන්දාගන්නෙත් බයෙන්, ඇහැරෙන්නෙත් බයෙන්. ඒක කතා කරන දැක්ක නිසා තමයි මෙච්චර මේ ආරක්ෂක විධි විධාන ඕන කරන්නේ. ආජාසත් රජුගේ මේ දකින්න දැකපු ලොකුම සතුට තමයි බුදුරජාණන්සේ ගහක් ඇටෝ හින්නේ එක. අදාහ ගන්න බැරුව ගියා. අදාහ ගන්න බැරුව ගියා මෙච්චර වටිනා සාස්ෘණ වහන්සේටම කිසිම ආරක්ෂාවක් නෝකද එයා තාත්තා මරලා ඉන්නේ නිතරම බයි. කොයි වෙලාවෙ අපාය බයයිද කොයි වෙලාවෙ මැරුම් කන්න වෙයිද දන්නේ නැහැ කියලා. ඉතින් ඒ බය ගැන කතා කරනකොට ජීවකයා ඉඳලා කියලා කියනවා මමත් සාස්ෘණ වහන්සේටම අඳුරනවා. මේ සාස්ෘණ වහන්සේ ඇති ඇති කතා කරනවා කියලා ඉතින් යන්ති වල බලන්න. ඉතින් අමාත්‍ය මණ්ඩලයේ කෙනෙක් කියපු නිසා මම ගිහිල්ලා තියෙනවා. ඔය කැලේට කිට්ටු වෙනකොට වාහනේ යන්න බෑනේ. බැහැලා යනකොට කිසිම දෙයක් පේන්න තියෙනකොට මට පුදුම බයක් ඇති වෙලා සැකයක් පහනවල ජීවකයාමාව ගෙනියන්නේ මරන්නයි කියනවා. මම චක්ුණයි කියනවා. ඊපස්සේ ජීවක තර්ජනය කරලා තියෙනවා රජ්ජුරුව මේ කතා කරන්නේ මම අනාරක්ෂික පත්පත් කරලා රාජ්‍ය උදාහසට ලක් වෙන්න එපා. ඒස් කියන කෑ ගහන්න එපා. තව පොඩ්ඩක් ඉස්සරහට යන්න. කොහොම ඉස්සරහට යනකොටම ਸਰවඥාන්සේ කැමති නැහැ ශබ්ද කරනවට. කියලා යනකොට 50ක් පත් වෙනවා දැක්කා. ඉතින් කියලා බලනකොට ਸਰවඥාන්සේ භාවනා කරනවා ඊගා ගහ කතා කෙනෙක් භාවනා කරනවා ඊගා ගහ කතා කෙනෙක් භාවනා කරනවා. එතකොට තමයි මෙයාට ලැබුණලා තියෙන්නේ මේක මනුස්ස වාසයක් කියලා. එතකම්ම මේ රාජ්‍ය රාජ්‍ය නායක විතර බය ජීවත් වෙන જાතිය ලෝකෙම. ඒකයි ඒගොල්ලෝ පොළොවේ යන්නේ නැත්තේ. උඩින් යන්නේ බයටම. අපිට කිසි ප්‍රශ්නයක් නැහැ පොළවෙන් යන්න. අපිට බය නැතුව නෙවෙයි. අපිට අපේ එච්චර නැති වෙන්න දෙයක් නැහැ. එනිසා නයික් දැක්කා වේවා වෙන මොකක් හරි දැක්කා වේවා ඒ බයෙන් කියන හදනේ අලුතින් බයක් ආව නෙමෙයි තියෙන එක ඇවිස්සලා ඉන්නේ. ඒක හොඳයි. කවුද මේ මොකද්ද මේ කියන එක තේරුම් අරගන්න පුළුවන්. දැන් තවත් විනාඩි 24ක් ගිහිල්ලා තියෙනවා. අපේ රටගන්නේ දේශය කියන අංශය බය නිසා ද්වේෂයත් පහළ වෙනවා. ද්වේෂය නිසාත් බය පහළ වෙනවා. නමුත් බයට මූලිකම හේතුව වෙනන් තියෙන අවිද්‍යාව තමයි. මෙතන යමක් තියෙනවා මමෙක් ඉන්නවා කියන එකෙන් මේක නැතිවීම බයක් ඇති මෙතන නැති බවක් තියෙනවා නම් අරසකරන දෙයක් නැහැ. නිසා අවිද්‍යාන්තකාරය තමයි මේ සෙල්ලම කොක්කම දිගට යන්නේ. එහෙනම් මම හිතනවා අපි સમાප්තිය සටහන් කරන්න හොඳයි කියලා. හොඳයි ඉතින් අපි දෙකක් වෙලට ආවා දවස් 10ක් අපි හිතුව පැතු ප්‍රති සම්පූර්ණ කරගන්න යෙදුණා. ඒක නිසා අපි අපිට කළ හැක්කක් කෙරුවා. නමුත් මේ දේ මේ විදිහට කෙරුණේ ඒ සීල දෙනාගේම අනුග්‍රහ ඒ වගේම සුභාසිංසන ඒ වගේම ආශිර්වාද නිසායි ඉතින් ඒකෙදිත් අපි මේ පේන ටික ටිකයි නොපෙනී මේවට උදව්පකාර කරපු ඇත්තෝ පෙනී නොපෙනී නොපෙනෙන පැත්ත වැඩි. ඒ නිසා අපි මුදිතාවෙන් ඊට ආරාධනා කරමු. ඒව කරපු ඇත්තෝ අපෙන් අතර යමක් බලාපොරොත්තු කෙරුවා නෙවෙයි. මොකද අපි උපේන කිසි දෙයකින් ඒ ඇත්තට නැති වැඩක් නැහැ නමුත් අපි රැස් කරන ලද කුසල් ප්‍රමාණයක් වෙනවා නම් ඒ කුසල් ප්‍රමාණය ඒ ඇත්තෝන් දකින්න ලැබේවා. දැකලා අපේ ගෝලියෝ අපේ දරුවෝ අපේ ශිෂ්‍යයෝ අපේ බාල පරම්පරාව අපි වාගේ නෙවෙයි අපිටත් වැඩිය හොඳින් මේ වැඩ කරගෙන යනවා කියලා මුදිතාවක් ඇති කරගෙන අපි මේ රැස් කරගන්න ලබකින් වලට සාදු කියලා පින් අනුමෝදන් වෙත්වා කියලා අයිනාරනවා. ඒ වගේම තනු වැඩි දෙමාපියෝ ඥාතිත මිත්‍රාදීන් සියලු දෙනාටවත් අපි මේ කරගෙන යන උදාර කුසලයේ මේ මේ නිස්සරණ ආධ්‍යාසයෙන් කරන මේ කුසල් දකින්න ලැබේවා. ඒ ඇත්තන්ටත් මේ ධ්‍යාන හිතේ තලා නිත යොදලා මේ දේ දැක ගන්නත් ලැබේවා දැකගෙන Tamangeema කුසල ඡන්දේ සාදු කියාවා සාදු කියලා පින් අනුමෝදන් කරගනිත්වා කියලා අපි ඉල්ලා අපි අපටත් මේ කුසල ඒකාන්තයෙන් හේතු වීමේ භවයක් වෙන වුණොත් ඒ භවයේදී ලබන්න තියෙන භව සම්පතුත් ලැබලා ඒ කිසි දෙයක් කෙරේ කිසිම ආසාවකින් තොරව ඒවා අත්හැරලා ලබන්න තියෙන නිස්සරණාධ්‍යාසය තුලින් බුද්ධ ආදී උතුමන් වහන්සේලා පැමිණ වැඩ වදාළ මේ ශාන්ත සුන්දර නිවනටම තුඩු දෙන විදියට මේ කුසලයේ අපිට බලපාවා ඒ කුසලයේ බාහනුභාව සම්පත්තියෙන් අපිට සුඛ ප්‍රතිපදාවෙන් චිත්තා විඥාවෙන් මේ ශාන්ත සුන්දර නිවනට මේ බුද්ධ ශාසනයේදී මේ ජීවිතයේදීම සාක්ෂාත් වෙන්න හේතු වාසනා වේවා කියලා.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 සමාදමෝ හෝතු යාව නිබ්බානපත්ත්‍ය සාදු සාදු සාදු ඕකාස වන්දානි බක්ඛිදේ සෝපත්ත්වා ශරණකතං සාමිනා මොදිතස්සා සාදු සාදු අනුමෝදාමි සාදු අනුමෝදි තබ්බං සාදු සාදු අනුමෝදාමි ඕකාස වන්දානි කමාමි කමිතබ්බං සුපත් සුපත්ත්වා සුපත්ත්වා සුපත් Thank you. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දා පචායිනෝ සත්තාරෝ ධම්මා වද්දං පියායුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිච්ඡතු Thank you.